දේවල් සුත්තං ගෙයයන් වෙය්‍යාකරණං ගාථායිති උත්තකං ආදි වශයෙන් කියනකොට මේ වෙය්‍යාකරණ ව්‍යාකරණ ධර්මය කියන උගාක්ම භාෂාවක ව්‍යාකරණේ වාගේ සර්වච දේශනාවේ පාට යටින් සඳහන් වෙලා තියෙන ඒ සමීකරණ ටික මේ ව්‍යාකරණ වශයෙන් තමයි සඳහන් කරන්නේ ඒ වේයාකරණ සම්බන්ධයෙන් චුල්ල වේදල්ල මහා වේදල්ල ඒ වේදල්ල සූත්‍රය සහ වේයාකරණ කියන පද දෙකේ සමාන්තර බවක් දක්වනවා. ඒ නිසා ඒවා සාමාන්‍යයෙන් විශේෂෝචර වෙන්නේ ආධුනිකයන්ට නෙවෙයි ආධිකාමිකයෙකුට නෙවෙයි යම් කිසි ප්‍රමාණයකට ධර්මයේ පිහිටියා වූ ධර්මයේ ස්ථිතිය ධර්මත්ථිතිය ධර්මයේ ප්‍රතිෂ්ඨාව ලැබුවාට ඒ Taman දැනට කරගෙන යන වැඩ තවදුරටත් එල්ලයක් සහිතව අදිමොක්ඛයක් සහිතව දිගට කරගෙන යන්න නිතර සෝතානුගායිකේ තියෙනවා. <coughs> ධර්මානුකූලව ඒවා සාධාරණීකරණය කරන්න ඕනේ. අන්තර් සම්බන්ධතාව පෙන්නන්න ඕනේ. අලුත් දෙයක් ඇතිච්චාම තමන්ගේ පරණ ධර්ම භාණ්ඩාගාරේ කොතනද ඒක තැම්පත් කරන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. අනේ ඒ සඳහා කරන දේශනාවල තමයි මේ වේයා කරන්න නැත්නම් වේදල්ල වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ චූල වේදල්ල සූත්‍රය ඇත්ත පසුබිම වුණේ අපි ගිය පාර මතක් කරගත්ත විදිහට ගිහි කලාපසක් වශයෙන් හිටපු විශාක උපාසකතුමා ධම්මදින්න කියන කාන්තාවක් දෙන්නගේ සම්බන්ධයේ පවතිද්දී විශාක උපාසකතුමා සර්වචනාංශය අසුර කරලා වරින් වර බණහලා ක්‍රමයෙන් මේ සෝවාන් සකදාගාමී අනාගාමී කියන තත්ත්වවලටපත් වෙනවා ඒපත් වෙනකම්ම කෙතරින් අඹුවට ඇඟින්නවත් දනගන කියන්නේ එතනනම් කියන්නේ ඒ කාන්තාවන්ට තේරුම් ගන්න බෑ කියන වගේ අදහසකින් එතුමාව මතක් කරේ නෑ කියලා. නමුත් ඒ අනාගාමී තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ බාහිර කායික වාචික ක්‍රියාවලින්ම හොඳට මේක එළිවෙන්න පටන් ගත්තා. එළිම විසාකෝපාසකතුමා වචනයෙන්ම කිව්වා මාවත් එක්ක වෙන විදිහට ආලිංගන කරන්න එපා. ඇලිගලි වාසයට මම කැමති නැහැ කියලා. ඒක තමයි මේකට පිපිරිච්ච වෙලාව. ඉතින් එතෙන්දී ධම්මදින්නාව කවදාකවත් ඒ ප්‍රශ්නයක් ඇති කරගන්න නැති විදිහට පස්සේ කැමෙන් බිමෙන් සංකල්පණය කරලා අහනවා තමන්ගේ ස්වාම පුරුෂයාගෙන් මට එහෙම ඊ වචනයක් කිව්වයක මගේ දෝෂයක්ද නැත්නම් වෙන අගුවක් කරේ ප්‍රාර්ථනාවක්ද මොකද කියලා. එතෙන්දී විසාකතුමා කියනවා මෙන්න මේව දෙයක් ඉගෙන මම කියන්නේ ඉතාලීතියක් මම කිව්වේ නෑ නමුත් මට ඊයේ නම් ඒක විනිශ්චය කරන්න සිද්ධ වුණා. ඒක නිසා මම මේ ඊතාලේ හිටිය විවේකයක් බලලා අවසර ඉල්ලගෙන පැත්තකටලා මම මගේ විවේකේ සොයා ගන්නයි ඒක නිසා දැනට අවසර ගන්න ඉන්නේ ඔබතුමීට අඳා සමයි. ඒක නිසා මේ මගෙන් අහ ප්‍රශ්නලාදී මම මේක කියන්නේ මේ තියෙන වස්තු බොහොම පරිභෝග කරලා අවශ්‍ය නම් තා කුරුෂේත් එක්ක විවාහ වෙලා සාර්ථක ජීවිතයක් ගත කරන්න මම ඒක කරලා දීලා මම කැමති පැත්තකට වෙන්නේ. ඉතින් ඒකකොට මේ විසාකාවගේ උත්තරය එහෙම පිටින්ම පිළිගන්න තරමේ අවබෝධයක් ධම්මදින්නාවගේ තියෙනවා. ධම්මදින්නාව ඒ අවස්ථාවේ ප්‍රයෝජනල් කියනවා. ඔබතුමා පිට වෙලා ගිහලා මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ කිව්වා මම මේ කාය විවේකයේ ඊට පස්සේ චිත්ත විවේකයේ ඊට පස්සේ උපදි විවේකයේ දක්වා මේ ගෙනියන්න හදාන්නේ. ඉතින් එහෙනම් මට බැරිද කියලා. ඒකෝට පාගල මේ විසාකට ජගෝපාසකතුමාට හැකියාවක් වහන මේ කුමාර කාන්තාවක් කුමරි චප විදමින් මේ ගිය ඇතුළේ වැඩිච කෙනෙක් කොහොමනම් ඒ දේ කටයුතු කරන්න කියලා. නමුත් ධම්මදින්නාට එහෙම අදහසක් නැහැ. ඒ ඒ උණ වෙච්ච වෙලාවෙම කියනවා එහෙමනම් මමත් යනවා කියලා. මමත් පිට වෙන්න කැමතියි. මටත් අවසර ගන්න තියෙන ඔබතුමාගෙමයි. ඊට පස්සේ දෙන්නා දෙනා කිවිස ගන්නවා. අපි එහෙනම් මේ වස්තුව සරතන් දීලා අද දවසක් පිට වෙනවා කියලා. එයින් පිට වුණාට පස්සේ ධම්මදින්නා වගේ ඉලා පැවිදි වෙනවා විසාක උපාසක කෙනෙක් විදිහට නතර වෙනවා. ඒත් පණ භාවනාවේ යෙදෙනවා. ඒත් අරණ්‍ය වාසිකයෝ යෙදෙනවා. ආරාමිකයෙක් වශයෙන්. පස්සේ ධම්මදින්නාව පිටපලාතකට ගිහිල්ලා ධම්මදින්නාව අරහත්ත්වයේම සාක්ෂාත් කරනවා. එහෙම නැත්නම් අඤ්ඤ භාවයටපත් වෙනවා. පත් වෙලා අඤ්ඤ භාව ප්‍රකාශය සඳහා සර්වචාන්සය පහදාකින් දෙනවා. ඉන්නකොටම ඔය කොච්චර අනාගම වෙලා හිටියත් ඉසකාවට මතක් වෙන්නේම ධම්මදින්නාව එක තමයි. ඒ කියන්නේ මේ පිළිබඳව තාම හරියට කියනවා නම් අර පිළිබඳ සිත පහළ වෙලා වගේ ධම්මදින්නාව පිළිබඳව මේ සැකයක් තියෙනවා මෙයා සාර්ථක පැවිදි ජීවිතයක් ගත කරලා නේද මේ එන්නේ. ඉතින් එතකොට නිකන් හරියට තමන් එකට වග වෙන්න ඕන වගේ ඒ නිසා මේක හොයලා බලන්න ඕන කියලා ධම්මචින්නාව මුණ ගැහිලා ප්‍රශ්න විචාරන වැඩ පිළිවෙලක් තමයි මේ චිල්ල වේදාල සූත්‍රයේට පසුබිම නැත්තම් ඉදානේ වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ගිහිල්ලා පාසකතුමා විසාක පාසකතුමා ඒ ධම්මචින්නාරයවට වන්දනා කරනවා. වන්දනා කරලා ඉස්ලාම අහන්නේ මේ රත්තුනිකම් උපාදානයේ උපාදානයේ කියන පංච උපාදානස්කන්ධ කියලා ආර්යවන්නේ මොකද්ද මේ උපාදානස්කන්ධ කියලා. ඉතින් එතකොට මේ ධම්මචින්නාව උත්තර දෙනවා මේ පංච උපාදානස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන තමයි උපාදානස්කන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක විශාකතුමාට පේනවා මේ අර කෙලින්ම බක්කියමින් හිටපු කුසියම්මා දැන් ප්‍රශ්නයක් අහනකොට ඒ ශාසන විවරයෙන් උත්තර දෙන්න දැනගන්නවා. ඒතකොට සෑහෙන අර තමන් විශ්ව බලාපොරොත්තු වෙච්ච අසරණ වෙච්ච තමක් අසරණ මේ අතරමං වෙච්ච ගතියක් නෙවෙයි. උත්තර දෙන්න දන්න බව සතුටක් ඇති වෙනවා. නමුත් හිතනවා මේ කටපාඩම් කළාද කියලා. ඒ කාටවත් ඒ ධර්මයේ හැසිරෙනකොට ඒක නිකන් මේ කටපාඩමට හිටිනවා. ඊට පස්සේ අහනවා මේ සක්කාය සමුතිය හෝ මේ මේ නැ ඉස්ලාම උපාදාන ස්කන්ධනේ සක්කාය කියන්නේ මොකක්ද කියලා. සක්කායති සක්කාය දුච්චති අයියේ කිත්තවතානකෝ සක්කාය උච්චති බුද්ධ භගවතයි. එතකොට තමයි පංච උපාදාන ස්කන්ධ හඳුන්වලා දෙන්නේ. දැන් අහනවා සක්කාය සමුතියෝච සක්කාය සමුතියෝච උච්චති මේ කිංචනකෝ සක්කාය සමුතියෝ බුද්ධ භගවතයි. කිතිකින් සක්කාය සමුතිය වේද නැත්නම් මේ විස්තර කරපු සත්කාය මේ මගේ මමයේ මාගේ කියා ගන්න මේ කය වශයෙන් නැත්නම් ගන්න මේ කඳු පහ ස්කන්ධ පහ හට ගැනීම කොහොමද කියලා. අද අපි දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ මේ සක්කාය සක්කාය සමුදය පිළිබඳව ධම්මචිත්ත පාසිකාය සාතේන් වහන්සේ විසාකෝපාසකට දීපු උත්තරේ සම්බන්ධයි. එතකොට කියනවා චක්ඛාය සමුදේ වශයෙන් සර්වජන් වහන්සේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු යායන් තණ්හා පොනෝ බල්කානන්ති රාග සාගතා සීයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන. අපි එක කෙටියෙන් සඳහන් කරන්නේ තණ්හාව දුක්කට හේතුව කියලා දුක්ඛ සමුදය වශයෙන් එනිසා මෙතන දැන් සමාන්තර යන්නේ <clears throat> සක්කාය කියලා කියන්නේ දුකට ඒ දුකට හේතු වෙන්නේ තණ්හාව ඒ සක්කාය අතු පහකට කැඩලා කියලා තියෙනවා තණ්හාය අතු තුනකට කැඩලා තියෙනවා සක්කාය කාය වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන් කොටස් පහකට කැඩෙනවා නැත්නම් ඒක දෙකට කරනවා නම් නාම රූප කියලා කඩනවා එහෙම නැත්නම් රූප විතරක් විස්තර කරන්න ඕන නම් පඩ ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ කියලා ගන්න. නාම කොටස ඔක්කොම විඥානෙට දාන්න. විඥාන කරලා රූපයකට ගොනු කරන්න ඕන නම් ඔක්කොම රූප ටික රූප කියන වචෙන් දාලා විඥාන වශයෙන් විස්තර කරන එක වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් එතකොට චිත්තජයසික දෙකට කඩලා පෙන්නනවා. ඒකට හේතුව වෙන තෘෂ්ණාව ගත්තාම තෘෂ්ණාව කාමතණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් කඩලා පෙන්නන. එතකොට මේ සමුදය සත්‍යයි මේ විස්තර කරන්නේ. ඉතින් සමුදය සත්‍ය පිළිබඳව අපි නැවතත් හැදලා බලුවොත් එimhe ධම්මචක්කපවත්තන සූත්‍රයේදී ඒක තියෙනවා සත්‍ය ඥානීය කෘත්‍ය ඥානේ කෘත ඥානේ කියලා තුනක්. සමුදය සත්‍ය වශයෙන් මේ සක්කායට හෝ දුකට හේතු වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැත්නම් කාම භව කියන විශේෂණ පදයෙන් කරපුවා තණ්හා. මෙන්න මේ තණ්හාව සමුදය වෙනවා කියලා. දුකට මුල් වෙනවා කියලා, සක්කායට මුල් වෙනවා කියලා දැන ගැනීම සත්‍ය ඥානයි. ඒක සත්‍යක් වශයෙන් දැනගන්න. ඒකත් ඉස්සලා අහන්න ඕනේ. ඊට පස්සේ මේ තමන්ගේ කල්පනා ඥාණයට දාලා මේ කියන දේවල් එක දන්න දේවල් එක ගලපලා චින්තාමය වශයෙන් අන්වේ ඥාන වශයෙන් තහවුරු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අනුමානීය පුද්ගලයා ඒක සත්‍යයක් වශයෙන් පිළිගන්නේ. ඒ නැත්නම් අද ලෝකේ බලනකොට නම් අද යන නවරැල්ල හැටියට බලනකොට තණ්හාව අත්‍යවශ්‍ය දෙයක් වශයෙන්ම සලකන්නේ බිස්නස් කරන්න නැත්නම් සාර්ථක වෙන්න එහෙම නැත්නම් නව නිර්මාණ ඇති කරන්න ප්‍රගතියක් ඇති කරන්න මූල ජවය දෙන්නේ තණ්හාව. ඒ නිසා තණ්හාව දුකක් ඇති කරන එකක් විදිහට නෙමෙයි පෙන්වන්නේ නව නිර්මාපකයක් විදිහට. එහෙම නැත්නම් ප්‍රගමණයට දියුණුවට ප්‍රධාන ජවයේ විදිහට. ඒක නිසා තණ්හාව සත්‍යයක් වශයෙන් අද ලෝකෙ පිළිගන්නේ ලෝකෙට ඇද බැස ගන්න ස්වරූපේ. ඇලී ගන්න ස්වරූපේ තමයි සත්‍යයක් විදිහට පිළිගන්නේ. බුදුජානනාංශික ආත්මයෙන් වෙනස් විදිහට ලෝකෙන් ගැලවීමේදී දුරුකල යුක්තක් කියලා පෙන්නනවා. ඒක නිසා තණ්හාව ගැන කතා කරන සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කියලා එක දුරු කිරීම. පහාන සංඥා නිකන් ප්‍රහාණ අදහසයි. ඊට පස්සේ ඒක දුරු කරනවා කියන එක ලේසි නෑ මොකද සාසනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඒක දුරු කරනවා කියලා අදහස තිබ්බට ඒන් ගැලවිච්ච ගමන් ලෝකෙ පැත්තට ගිය ගමන් කරන්නේ තණ්හාව වලදිනවා. තණ්හාව බදා ගන්න එක. තණ්හාවෙන් ඇති කරලා දෙන මේ නව නිර්මාණ එහෙම නැත්නම් ප්‍රගමණය එහෙම නැත්නම් මේ උද්‍යෝගය එහෙම නැත්නම් මෙහෙවීම ඒ සියල්ලම අපි හිතන්නේ පෙර සංසාරේ පින් කරගවිච්ච විශාල ආනිසංස වාසිය. ඉතින් ඒක නිසා මෙතෙන් දැවිලා එක ගලවන්න හදනවා අර පැත්තට ගිහින් එක අයි කරන්න හදනවා. ඔය ඕතෝද මඩේ දෙමිල්ල තමයි යෝගාවචරය කරන්නේ. එතකොට මේ තණ්හාවෙම යෙදিলা තණ්හාවෙම ඇලි ගලි වාසය කරන පුතේ ප්‍රශ්නේ නැහැ. එයා කියන්නේ මේ තණ්හාව කියන මට දෙයක් දිහා බලපන් ඒක නිර්මාණය කරන්න පුළුවන් ශක්තිය හම්බෙලා තියෙන පෙර පිනට මම ඒක නිර්මාණය කරනවා ඒකෙන් මට මේ මේ දේ හම්බෙලා මම සුවසේ ජීවත් වෙනවා ඊට පස්සේ රහතන් වහන්සේට ප්‍රශ්න කොට නෑ රහතන් වහන්සේ කවුරුත්න්ට කියපු දේ දන්නවා අත්දකලා තියෙනවා උන්වහන්සේට මේ නිර්මාණය කරපු දේවල් වලින් කිසිම හැපයක් ලැබෙන්නේ නැහැ නමුත් මේ යෝගාවචරය ඉන්නවා ඔය දෙක මැදට ඉර වෙලා මොකද වර එක ඒ පන්සලට ගියාම ආධ්‍යාත්ම ගැන කතා කරනකොට මේ තණ්හාවේ තියෙන ආ වූ භයානකම දකින්න. කාම වශයෙන්, භව වශයෙන්, විභව වශයෙන්. නමුත් අනිත් පැත්ත හරිච්ච ගමන් කරන්නේ ඒක වඩන එක තමයි. ඒක මේ දෙක මිනිහ ඇතුළ දෙන්නේ එකේ වැඩි ඕක බලපස වෙච්ච ආතනක් ෂිසොෆෙනික් කියන මානසික රෝගයක් තියෙනවා. බයිපෝලා යනවා එක පැත්තකින් තද්ද බල කාම නිෂ්පාදනය සඳහා උද්‍යෝගයෙන් කටයුතු කරනවා. අනිත් පැත්තට ඇවිල්ලා ඒකට වෛර කරලා කයින් කරන්න හදනවා. මේක ඇතුළේ මහබබාට මොන දෙකයි වගේ අනිවාර්ය ගැටුමක් තියෙනවා. ඒ ගැටුමේදී මේ දැනට කියන මේ ස්නායු සම්බන්ධ මොලේ සම්බන්ධ පරීක්ෂණ කරලා තියෙන්නේ වම් පැත්තේ මොලේ ඒකාන්තයෙන්ම කාම තණ්හාවට උදව් කරන ඒ සඳහා සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. දකුණු පැත්ත කාමේ නිසා විඳවන්න වෙන ලැබෙන විඳවීමක් වශයෙන් ලැබෙන අසහනය එහෙම නැත්නම් අതൃප්තිකර භාවය එහෙම නැත්නම් දාස ස්වરૂපය හොඳටම දැනගෙන මේ ලද දෙයින් සතුට වීම පිළිබඳ පූර්ණත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා අලුතෙන් නිවන් ලබන්න දෙයක් නෑ. අපිට තියෙන්නේ අර දක් වම් පැත්තේ වැඩ කරන මොලේ වම් පැත්තේ වැඩ කරන වෙලාවේ එක්කෙනාගේ මේ දකුණු පැත්ත ක්‍රියාත්මකයි කියලා කියනවා. මොකද මොලේ මොලේ සෛල වැඩ කරන්නේ හරස් වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ මේ වම් පැත්තේ තියෙන දක්ෂකමයි හේමම තියේදී අපේ අවධානය මනසිකාටය සතිය අප්‍රමාදය දවුණු පැත්තට දාගන්න එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය මේ කෝච් එක මේ ලයින් එක ෂන් කරනවා වගේ liver එකකින් ගන්න බෑ. ඇදලා දාන්න බෑ. ඒ සම්බන්ධතාවය කරන්න නම් ඉස්ලා මේක අහලා ඊට පස්සේ මේ අපි 100ට 100ක්ම තණ්හා දාස ස්වරූපේ තණ්හාවට අතෘප්තිකර භාවයෙන් අසන්තුෂ්ඨිකර භාවයෙන් ගත කරන මේ පෙළෙන ජීවිතයේ කරන සෑම ක්‍රියාවක්ම තණ්හාව ගන්න පහල කරන බවක් අඩු ගන්න මේක තේරුම් අරගෙන ඒකට ගැළපෙන ජීවන රටාවට ගිහිල්ලා මේ අපිම දැරි කරලා අල්ලගෙන තියෙන කතපුරු කර ගන්න ඉගෙන ගන්නවා කියන එක තමයි බුදුජානනාංශයේ මේ අටිශෝධගාමි වැඩ පිළිවෙල කියන ගන්නවා. ඉතින් ඒකට තමයි මේ විසාකෝපාසක සුභා ප්‍රශ්නය අහන්නේ මේ සක්කාය ඇති කිරීමට ආසන කාරණා. එහෙම නැත්නම් සමුදේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක මේ ඒකේ පළවෙනි එකනේ කාමයේ තියෙන. ඒ කාමයේ කියලා කියන්නේ දස්සන කාම, ශවණ කාම, සමුල්ලේපන කාම, දිච්චි කාම ආදි වශයෙන් වශයෙන් ලස්සන රූප බලන්න තියෙන ආශාව. නැත්නම් ලස්සන ශ්‍රද්ධාහන තියෙන ආශාව. ඒ වගේම ගන්ධ රස පහස වශයෙන් ඒ අසතුෂ්ණාව ගඳ දැකීමට ආග්‍රහණය කිරීමට ඒකම පහස සඳහා සුඛභෝගී යාන වාහන ඇඳපු මෙට්ට ආශ්‍රය කරන ආශාව අන්තික තමන්ගේ ප්‍රිය මනාප අදහස් එක්ක සෙල්ලම් කරගෙන ඉන්න ආශාව. ඉතින් මේ කාම ආශාව වැඩියෙන් සංකල්පණය කර ගන්නට ඒවට විකල්ප වැඩියෙන් කියන කච්චි අපේ පොහසත්තු කියලා කියනවා. මේ කච්චි ඕන වෙලාවක ඕන රූපයක් බැලීමේ හැකියාව කියනවා. ඕන වෙලාවට ඕනේ ශබ්දයක් ඇහිීමේ සන්තෝෂ උපකරණ තියෙනවා. ඊගාට ගන්ධ જાති ලෝකේ තියෙන හොඳම සුවඳ ගන්ධ જાති කියනවා. ඒකෙම රස හොඳ රසමසවුණු තුන් වේල කැවිල්ලන්න පුළුවන්කම තියෙන එකට හොඳ යාන වාහන කොත්ත මෙත ඇඳ ඇතිලි කියනවා. ඊට පස්සේ හිතවිලි වශයෙන් උත් ඒගොල්ල කැමති නැහැ කාටවත් මානසික දාශකත්වයක් ඇති කරන ස්වාධීන හිතවිලි කියලා තමන්ගේ ප්‍රේමනා පදහස් කල්පනා කරන ඉවා වර්ධනය කරමින් ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට මේ කාමයේ වැඩිවීමට අත්‍යන්ත වූ මූලික ආහාර සියල්ලම සපයමින් කාමේ මම කිට්ටු කරන්න ඕනේ, කාමේ මම ක්ලාන්ත කරවන්න ඕනේ, කාමේ මම සීමුර්චා කරවන්න ඕනේ, කාමේ මම මරන්න ඕනේ කියලා කියනකොට එයත් වෙන බුදුහාමුදුරුවෝ පවා පේන්නේ නාස්තිකවාදී පිළියෙල. බුදුහාමුදුරුවෝ පවා පේන්නේ උච්ඡේදවාදී පිළියෙල. මෙච්චර අපි මේ සන්තෝෂෙන් අමාරුවෙන් ලෝකෙත් කරන්න කරලා බොරු කියලා කේලම් කියලා රණ්ඩු කරවල් කරලා කොහොම හරි කීයක් හරි යහම කරන සතුටින් ඉඳ ගියාම ඒ හම්බ කරන දේවල් පිළිබඳවත් ඒ කරන ප්‍රයත්න ප්‍රයෝග පිළිබඳවත් බුදුහාමුදුර දකින්නේ අසත්පුරුෂකමක් විදියට. ක්ලේශයක් විදියට. ඒක දුරුකර යුක්තක් විදියට. මේක විශාල මාර්ගයක්. ඒ නිසා මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තුනේ අර භව විභව කියන එක ඉස්සලම තුනේ මේ කාම තණ්හාව ගත්තත් කාම දාසකත්වයේ ගත්තත් හරිම මේ ලෝකෙ විචිත්‍ර වෙලා තියෙන්නේ කාමයේ දාසකත්වය නිසා. ඒක නැතුව කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ සම්පූර්ණ මේ අක්‍රීයවාදී මූල ධර්මමේ වැරදි පැත්තකට යනවා. ඉතින් ඒක නිසා මේක මේ කාමදාසකත්වය ඉස්ලාම ඔය බටහිර මානසිකත්වයේ සෙන්ස් ප්‍රෙෂර් නැත්තම් ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමාගේ එයා දැක්කේ ලිංගිකත්වය වශයෙන් පමණයි. සෙන්සුවස් ප්‍රෙෂර් එකේ සෙක්ෂුවල් ප්‍රෙෂර් කියලා තමයි දැක්කේ. ඒ නිසා එයා සම්පූර්ණ විචරකා මිනිස්සෙගේ ඕනම හැසිරීමක් එයාගේ තියෙන කාමකත්වයේ මැති විස්තර කරන්න පුළුවන්. මේ විස්තර කියන තමයි මානසික විද්‍යාව කියලා කියන්නේ. මිනිසයයි මේ විදිහට මේලා හැසිරෙන්නේ එයා මෙන්න මේ කාම ආශාව ඉෂ්ට කරගන්නයි මේ හදන්නේ. දේ දකින්නයි මේ ප්‍රයත්න කරන්නේ. නැත්නම් මේ දේ රස බලන්නයි, අහන්නයි, ගඳ බලන්නයි, පහස ලබන්න ඒ නිසා මුළු ජීවිතේම මිනිස්සෙගේ මේ කාමය පිළිබඳව කාමෙන් පහින්දින ගතිය කාමෙන් කවුරන ගතිය කියන මනුෂයා ඔක්කොම කරන්නේ කාම නිසා කියන අදහසින් තමයි කරගෙන කරන් ඒ නිසා ඒ බටේට මානසික විද්‍යාව මුල් යුගයේ නැත්නම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමාගේ මුලින් ලියපු සෑම දෙයක්ම කාම තණ්හාව විතරයි විස්තර කරන්නේ. ඉතින් විස්තර කරන කරන යනකොට තේරෙන පටන් අරගත්ත මනුෂයාට තියෙන තවත් එකක් ඒ කාම තණ්හාව යන්නේ මම සැප විඳිනවා කියන පද නෙවෙයි. මගේ ඇහ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ මනස, මගේ කය. ඉතින් ඒකට මම දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ ටික තමයි කාමයේ කියලා කියන්නේ. නමුත් පස්සේ මනුෂයා කසාද බඳින්න පටන් ගත්තා. මගේ ගෑණි, මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා කියලා ඒගොල්ලන්වත් මේ කාම සැපේ දීම සඳහා ඒවා තමයි මේ චිත්තක්ෂණය, ඊගා චිත්තක්ෂණයත් මේ කාම සැප ආරක්ෂා කිරීම සඳහා කරන ප්‍රයත්න කියන භව තණ්හාව කිය. මේ කාම තණ්හාවගේ කාලය සහ දේශයේ වශයෙන් පැතිරීම තමයි භව තණ්හාව වෙන්නේ. නිසා මට විතරක්මදි අපේකමක් වෙන්න පටන් ගන්නවා. නැත්නම් අපේ ජාති, අපේ පවුල, අපේ ගම, අපේ රට, අපේ ආගම කියලා ඒ සියල්ලන්ට මේ කාමය එහෙම නැත්නම් මේක වැඩි හොඳ මේ බහුචික සම්පatti. අරකම තමයි දෙන්න හදන්නේ කාම තණ්හාවම මට මගේ දැන් කියන එක වෙනුවට අපට හැම වෙලාවෙදීම තියෙනවා කියලා. ඒ නිසා මනුෂයා පුදුම ආශාවක් ගන්නවා තමන්ගේ බංකොලොත්භාවය වැඩි වෙන්න වැඩි වෙන්න මේ જાතියට හේව කරන්නයි මම හදන්නේ. මේ සේවය පැතිරිලා පවතිනයි මම හදන්නේ කියලා සංවිධාන හදාගන්න. මේ සංවිධාන හදන්නෙම තමන්ගේ බංකොලොත්කම ධර්ම කියලා. එයා දන්නවා මම නැතිදා මේ රටම ඔබටයි ඔබේ යාළුවන්ටයි ඒලියන්ටයි කියලා ඉතින් ලොකු සතුටක් ලබනවා. ඒකෝට වෙන්නේ තියෙන්නේ මේක විශාල මනසකින්, පුළුල් මනසකින් රටජාතිය ගැන හැඟීමකින් කරන්නේ. මොකද ඌ දන්නව මැරෙනවා කියලා. ඒකයි ඔය මම නැති දා ගැන කතා කරන්නේ. මගේ ආලුවයි, හේතුවයි කතා කරන්නේ මේ ගිතාපු පචේ. මේ පවත්තගෙන යන්න බැරි දේ ඒ ජාතියට හේතු කරලා හෝ රටට හේතු කරලා හෝ හෙටට හේතු කරලා ඒකෙන් ආස්වාදයක් ලබන මේක නිකන් බීලා බුදුහාමක පැත්තෙන් බලනකොට මත් වෙනා ලබන ආස්වාදයක් වගේ අර කාම තණ්හාවේම කාලය යනවා පැතිරීමක් වෙනවා. ඒ වගේම මම කියන එක අපේ වෙනවා. ඒ වගේම මෙතන විතරක් නෙවෙයි මගේ වල රටකම ඕනේ. ඉතින් අර අපි දන්නවා තමන් වශයෙන් හෝ මේ ලෝකේ එක එක්කත් මේ තාක්කල් කාමතණ්ණාවේ සංකප්පන වෙලා මැරෙලා ඉන්නේ. මහා මන්දාසු රජුවත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා තමයි ශක්තිචී ලයිටෝ කාලෙත් ලැබුණේ. ඒක කාලේ ප්‍රධාන නගරම 700ක් තිබිලා තියෙනවා. වැව් පොකුණුම 700ක් තිබිලා තියෙනවා. මාලිගාම 700ක් තිබිලා තියෙනවා. එක එක අන්තපුරේ අච්චි අච්චි ඉන කාන්තාවන් සයි අන්තපුර අච්චියක් මත තිබිලා තියෙනවා. මේ තිබුණත් මැරෙනකොට අතෘප්ත කරව මැරෙනවා. ඊට පස්සේ කෙනා දැන් මමත් උනේ මගේ නෝනටත් උනේ දරුවටත් උනේ අම්මටත් උනේ තාත්තටත් උනේ කියලා කියන්න ගත්තාම අර Tamanටවත් සාක්ෂාත් කරගන්න බැරි දේ සියල්ලම තියෙන සඳහා ව්‍යවස්ථා හදනවා. මෙන්න මේ ව්‍යවස්ථා ඇතිල්ලේදී Tamanගේ දේ සාර්ථක කර ගැනීමට ගන්න ප්‍රයත්නයේ පච වෙනවට කිය දහස් වාරකින් පච වෙනවා. දහස්ාරකින් පසු බාන. අන්නේ පසු බානකට එන තරහට තමයි විභව ගන්නවා කියන්නේ. තමන්ට අවශ්‍ය කරන ඒ තමන්ගේ සමිතියට, ජාතියට, ආගමට පැතිරිලා ඉතිරිලා මේ සියල්ල ලබා දෙන්න තියා තමන්වත් බෑ. ඒක පැහැදිලිව මේ ස්ටයිල් කෝඩ් එක වතුර පුරවන්නේ. සියල්ලන්ට ලබා දෙන්න කියාම විභව තණ්හා කරන නිසා විභව තණ්හාව තන්නේ කරලම ද්වේෂය තියෙනවා. කාම තණ්හා භව තණ්හා දෙකේම තියෙන ආශාව. ඒ නිසා මේ විභව තණ්හාව කියන ද්වේෂය කාම තණ්හාවගෙම දරුවේ. ඒ නිසා අභිධර්මයේදී හෝ අටුවාදී විස්තර කරනකොට උත්සාහය ගන්නවා ඇයි බුදුහාමුදුරුවෝ සංසාර දුකට එක හේතුවක් දැක්වේ තණ්හා වශයෙන් ඇයි ද්වේෂය දැක්වේ නැත්තේ කියලා. ද්වේෂය කියලා කියන්නේ තණ්හාව හේව නැල්ලක් විතරයි. අද දැක්කොත් එම අද මේ තියෙන රෝග වලින් මානසික රෝග ගත්තොත් ඒ මානසික රෝගෙන් ඕනම වෛද්‍යවරයෙක් පිළිගන්නවා ඒ කියන්නේ ද්වේෂය. මානසික රෝග සියල්ලම හටගන්නේ අස්ථාන කෝපයෙන් ද්වේෂයෙන්. ඒ කියන්නේ කරගන්න Tamanටවත් කරගන්න බැරි දේ පවුලටම දෙන්න හදනවා. රටකට දෙන්න හදනවා. ජාතියට දෙන්න හදනවා. දුන්නාට පස්සේ යන්නේ කියන තැන තැන එනවා. එරෙන්න එරෙන්න එරෙන්න ද්වේෂ කරනවා. ද්වේෂ කරනවා මම මේ ජාතිය වෙනුවෙන් වැඩ කෙරුවේ, රට වෙනුවෙන් වැඩ කෙරුවේ, අනාගතේ වැඩ කෙරුවේ. ඒකටත් මට බාධා කරන්න එනවයි කියලා ඒ ද්වේෂය තමයි විභව තණ්හා කියන්නේ. මේක තන්නේ ක්‍රම වංචනිකයි. මේක තන්නේ ක්‍රම ෂටයි. මේක තනිකර මායාවිනව පෙනී හිටින්නේ මම රට ජාති ආගම වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් විශාල පිටසක් යට අනුකම්පා කරනවා. ඉතින් ආර කුෂ්ඨ රෝගියා මේ කසන්න වගේ තවන්න වගේ අර මිනිස්සුන්ගේ අනුකම්පාව ලබා ගන්න මේ වගේ নানা ආකාර ගීතිකා ගායනවා ඉන්නකම් මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ ඉතින් ඒ අනුව බලනකොට සර්වචන් වහන්සේගේ තියෙන කාම තණ්හාව පිළිබඳව දීලා තියෙන උත්තරේ මේ මොහොතේ මේ ලැබිලා තියෙන දේෙන් සතුටු වෙන්නේ නැති ඕනම කෙනෙකුට ඕකේ රෝගේ කාම තණ්හාව තමයි. ඒ නිසායි අපි හිත මේකදී හොඳ වෙන්න හදන්නේ. එහෙම නැත්නම් මම යණ යන තැන හොඳ වෙන්න ඕනයි කියලා හිතන්නේ. ආනේ කාම තණ්හාවට ප්‍රතිපක්ෂ ධර්ම වෙන මේ ලද දෙයින් සතුටීම දන්න කෙනෙක් ඒකේ සතුට වුණත් භව තණ්හාවට අහු වෙනවා. ඊට පස්සේ මොකද පවුලේ අයට දෙන්න ඕනේ. ගමේ අයට දෙන්න ඕනේ. රටට දෙන්න ඕනේ. හෙට මේක ඉතුරු කරන්න ඕනේ කියලා. නමුත් පැහැදිලිවම වර්තමාන වශයෙන් සන්තුෂ්ටියටපත් වෙච්ච කෙනා හරියට සන්තුෂ්ටියටපත් වුණාම එයා දන්නවා කවදාකවත් ඊගා මොහොතේ මේ මොහොතේක යන්න බෑ ඊගා මොහොතේ වෙනම උපයන්න ඕනේ. තව කෙනෙකුට දෙන්න බෑ තව කෙනා උපයන්න ඕනේ. එහෙම නැතෝ කාටවත් දෙන්න බෑ කියන එක දන්නවනම් ඒ විභව සංහාවට එහෙම නැත්තම් මේක ඉදිරි පැසිරීමකට ඉඩ ඇඳිලක් නැහැ. එහෙම යන යන්න ප්‍රයත්න කරන්නේ නැත්නම් ඒකේ පරාජයක් හෝ කරදිල්ලක් වෙන්න විදියක් නැහැ විභව සංහාවක් වෙන්නේ නැහැ. ඒක නිසා උත්තරේ කාම සංහා භව සංහා විභව සංහා ගැන තුන් ආකාර පැසිරිල්ල කාම සංහායම අතුරුචිලි උත්තරේ තියෙන කාම සංහායම. එයිසා යම් තැනක මම දැන් මෙතන කියන එකේ පිරිච්ච බව සංසුච් කර බව දැක්කනම් එමෙහිට එමෙහිට ඒකත් අර තේනවා අනික් කෙනෙකුට දෙක් කියන්න තියෙන්නේ මෙන්න මේ විදිහට වර්තමාන මොහොතේ ඉඳලා සතුටු වීමේ ක්‍රමය ගන්නවා මිසක මගෙන් මොනවද දෙන්න දෙයක් නැහැ මට මට කියලා සුභාශිංසන කරන්න දෙයක් නැහැ පළඟ වෙනමම කියලා සමීකරණයක් නැහැ පළඟ කියලා වෙනම විශේෂ ලාභයක් නැහැ එකයි තියෙන්නේ අතෘප්තිකර භාවයේ කාමේ නම් මේ ලද දෙයින් සතුටු වීමේ තෘප්තිකර භාවය නැත්නම් සාධන සම්පත්තියට අපි ළඟා වෙනවා කියන්නේ. ඉතින් අර ලෝකේ පුරාවට කාමයට එක නටලා කාමයේ කුළු ගන්නමින්, උසි ගන්නමින් ජීවත් වෙච්ච කෙනාට බුදුහාමුදුරෝ පෙන්වලා දෙන මේ වර්තමාන මොහොතේ තෘප්තිකර භාවයක් අත්දැක්කත් යාට එක වෙන්නේ කම්මැලිකමක් විදියට. යාට එක වෙන්නේ නීරසකමක් විදියට. යාට එක වෙන්නේ තනි වුණා විදියට, පාළු වුණා විදියට. ඉතින් ඒක නිසා දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. නැත්නම් ඒ ත්‍යාග දෙන එක නෙමෙයි ප්‍රශ්නේ ත්‍යාග බාර ගන්න එක ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා සර්වචනාංශයට මේ කාම තණ්හාවේ ක්‍රියාකාරීත්වය විතරක් පෙන්ලාමදි මං කියන විදිහට මේව හම්බ වෙයි හම්බ වෙච්චා මෙන්න මේ විදිහේ දෘෂ්ටියකින් මෙන්න මේ විදිහේ යෝනිසෝමනසිකාරයකින් මේක බැලුවොත් උඹලා බේරෙනවා දෘෂ්ටි සහ යෝනිසෝමනසිකාරය වැරදි නම් කොච්චර භාවනා කරත් ලැබෙන්න ලැබෙන ප්‍රතිඵලවලට පයින් ගන්නවා ගුරුවරයාට පයින් ගන්නවා ස්ථාන පයින් ගන්නවා එහෙම නැත්නම් භාවනා ක්‍රමයට පයින් ගන්නවා එයා හිතනවා මම පච වෙනවා මම තනි වෙනවා මම කොටු වෙනවා කියලා ඉතින් මෙතන තියෙන මේ දෘෂ්ටිය පිළිබඳ ප්‍රශ්නේ එහෙම නැත්නම් පෙර දක්ම පිළිබඳ ප්‍රශ්නේ යෝනිසමනස්කාර පිළිබඳ ප්‍රශ්නය චරවචනාංශයේ දැකලා තියෙන හරියට උන්වහන්සේ වාක්‍යයක් විදිහට මේ අන්ධ බාල අසුතත් පු탁ඥය එහෙම නැත්නම් දන්නවයි කියලා හිතාගෙන ඉන්න තකතිරෝ ඒ දෙගොල්ලටම එකසේ අනුකම්පා කරනවා මොකද අවිද්‍යාව දෙතාවරව ක්‍රියාත්මක කරනවා එකක් අපපටිපත්‍ය අවිද්‍යාව සාමාන්‍ය කාරණාව දන්නේ දෙක මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දන්නවයි කියලා හිතානින් එක ඔය දිගම පස්සේ එක හරිම අමාරුයි. ඊයත්තන්ට කොච්චර භාවනා කරත් ප්‍රතිඵල කොච්චර හම්බුණත් එයා ඒක පිළිබඳව දෙන අර්ථකතනෙම ආපෝසයක් කොටු වෙනවා. ඒ නිසා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එකට යනකොට ඕනම ධර්ම සභාවක මේ විභව තණ්හාව තේරෙන්නේ නැහැ කියලා කීප දෙනෙක් අත උසන එක සාධාරණයි. ඒ අතන්ට තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම භව තණ්හාවේ ගැටි. කාම තණ්හාවෙත් නෙවෙයි ඔය විභව තණ්හාව තේරුම් ගන්න හදන අයට තියෙන කාම තණ්හා ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තට තියෙන්නේ භව තණ්හා ප්‍රශ්නයක්. ඒගොල්ලෝ භව තණ්හාව ඔටුන්නක් කරගෙන ඉන්නේ. ඒක පදක්කමක් කරගෙන ඉන්නේ. ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා ඒකට තේරෙන්නේ මේක යට බිම්බෝම්බයක් තියෙනවා කියලා. මේකට ඩයිනමයිට්යක් තියෙනවා කියලා තේරෙන්නේ. ඒ සර්වචනසේ කාම තණ්හාව වගේම භව තණ්හාව විච්චින ආදීනව පෙන්නලා එහෙම නැත්නම් වීචිකම කෙලෙස් වගේම පරිඋත්ථාන කෙලෙස් පිළිබඳව තියෙන ආධිනාව පෙන්නා පරිඋත්තාන කෙලෙස් වලට යටින් තවත් අනුශේෂ මට්ටමක් තියෙනවා කියලා කෙලෙස් මට්ටම් තුනක් පෙන්වනවා. ඇත්තම කියනවා මේ කාම තණ්හා භව තණ්හා විපදන්නා සමා සරල සමාන්තරකමක් නැහැ. ඔය කෙලෙස් මට්ටම් තුන. නමුත් නැහැ කියන්න බෑ. ඒ කාම තණ්හාවෙම සීලේදී අපි කාම කාම මිත්‍යාචාරය කියලා එකක් කතා වෙනවා. සමාධියේදී කාම ඡන්දය කියලා එකක් කතා වෙනවා. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ කායික මේ දුස්චරිතයක් කාම ඡන්දය කියලා කියන්නේ නීවරණයක් ওই දෙක අයින් කරුවට පස්සේ තමයි ඒ පුද්ගලයා පුංචි ස්පාසාවක් ලබන්නේ වතුර කිලිච්ච මිනිහා නහය උස්ස ගන්න පුළුවන් මට්ටමකට අහු වෙනවා කාම තණ්හාව සම්බන්ධයෙන් නමුත් මේ මිනිසයා විශේෂ භව තණ්හාවට ඒ ඔළුව උස්ස ගැනීම නිසාම ලක් වෙනවා කියන එකයි මේ ථේරවාදයේ තියෙන හැංගිච්ච රහස කාම තණ්හාව දුරු කරපේ කරන භව තණ්හාව වැඩි වෙනවා වැඩි වෙන්න ඉඩ තියෙනවා. අර කැටපත් කරනකොට මේකමත් වෙන එක හරියට පොල් පිට පාගනවා වගේ කියලා කියනවා. මේ පැත්ත පාගනකොට අර පැත්ත උඩ යනවා. අර පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. ওই දෙක සමබරව පොල් පිටේ ඉන්නවයි කියන එක ඒ පොල් පිට පාගන කෙනාට තේරෙන්නේ නැහැ. එයා ගොඩ වෙන්නම බොහොම ප්‍රවේශමෙන් පොල් පිට සමබර කරන්න ඕන. අනිත් වගේ මේ කාම තණ්හා භව තණ්හා දෙක අතර තියෙන ඒ පටලවිල්ල. නැත්නම් මේ කතාවට කියනවා කිඹුලා කෑවට පස්සේ කලාතුරකින් මිනිහෙක් ගැලවෙනවා. අතක් කරව ගලවලා දාහරි කකුලක් ගලවලා දාහරි ගැලවෙනවලු. ගැලලා යනකොට කිඹුල වතුරින් ඉඳලා කියනවලු තෝ මගෙන් ගලවන්නට මගේ මල්ලිගෙන් ගලවෙන්නේ නැහැ. මොකද ගෙදර ඉන්න ඌණා හරිම විසයිලු කිඹුල කාපුණියයි. නිසා කිඹුල කාපුණ ගැලේ වෙදකම් කරන වටසිර ඇදලාලු වෙදකම් කරන්නේ ඌණගෙන් ඌණ විස අන්තිම භයානකයි කියලා කියනවා. මේ නිකන් කට කතාවක් වෙන්නේ නැති. ඒක කාම තණ්හාව කිඹුලෙක් වගේ. ඒකෙන් ගලවගත්තට පස්සේ භව විභව තණ්හා භව තණ්හා විකාම සූක්ෂමයි එයා වැඩ කරන්නේ අර කිඹුලා වගේ දත ගහලා කාලා නෙවෙයි. අමතර තාලයකට කිඹුලා ඇති කරපු තුවාලයට විස තියෙනවා. ඊට පස්සේ තේරෙන්නේ නැහැ කොහොමද මැරෙන්නේ කියලා. ඒක නිසා කාමතණ්හා පිළිබඳ යම් සාර්ථකත්වයකටපත් වෙච්ච කෙනා. ඒකයි විචාර විචාකරණ කියන්නේ ටිකක් ආධුනිකයර කියන බර නෙවෙයි යම් ප්‍රමාණයට යම් කිසි කෙනෙක් දන්නවා නම් මේ කාම මිත්‍යාචාරය නිසා ලෝකයට ඇතිලා තියෙන බයක එනත සදාචාරී සාදපාලෝ කොච්චරද කියලා කියනවනම් ඒ මනුස්සයා අදිෂ්ඨානයක් ගත්තොත් මම කාමීච්ඡාචාරය කරන්නේ ඊට පස්සේ ඒකට කියනවා විශීලී කියලා ඊට පස්සේ ඒ පුද්ගලයා දැනගන්නවා කාමීච්ඡාචාරය නොකර බෑ ඇතුලේ කාමේ තියෙනවා අපි රහසින් කාමීච්ඡාචාරය කරනවා ඊනේදී කාමීච්ඡාචාරය කරන ඒකට තේනවා ඒක තරම් නෑ ඉතින් එහෙමනම් කාම ඡන්දය යට කරන්න කාම ඡන්දය යට කරනවා කියන තමයි සමාධිය කියන්නේ මේ විදිහට කාම මිත්‍යාචාරයේ කායික වශයෙන් නතර කරලා කාම ඡන්දයත් සමාධිය වශයෙන් නතර කරලා ඒකත් ඒකාග්‍ර භාවයට හිතපත් වුණාට පස්සේ තමයි මේ භවතණ්ණාව පිළිබඳ ප්‍රශ්නේ මතුවෙන්නේ යෝගාවචරය. භවතණ්ණාව පිළිබඳව තියෙන භවතණ්ණා කියලා මෙතේ උරතල් කර කර ආලවට්ටම් කර කර හිටපු එක අර කාමතණ්ණාවෙන් කරපු කටයුතු කරලා දෙනවා. නමුත් ඒක පිළිබඳව ලියවිච්ච පොතක් අපි හිතමු භවතණ්ණාව පිළිබඳව ලියවිච්ච පොතක් දැක්කොත් කාමතණ්ණාවේ ඉන්න කට්ටියට පේන්න තියෙන එක නාස්තික කම්මැලි කරවන මේ ප්‍රගතිශීලීත්වේ නැති කරන නාස්තිකවාදයක් විදිහට. ඒ නිසා මේක පොදු ජනතාවට මේක යන්න විදිහක් නැහැ. කවදාකවත් යන්න විදිහක් නැහැ. මේක අනිවාර්යයෙන්ම සුළුතරයක තියෙනවා. ඔව් භාවනා කරන යෝගාවචරය ඒකාන්තයෙන්ම දරගන්න ඕනේ. පළවෙනිම ගොරෝසුම ඝන බහරම දේ තමයි කාම තණ්හාව. මේ කාම තණ්හාව නැති වෙනකොට භව තණ්හාව වැඩෙනවා. ඉතින් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව මේ කියන තුන රූපස්කන්ධයට වැඩ කරනවා, වේදනාස්කන්ධයට වැඩ කරනවා, සංඥාස්කන්ධයට වැඩ කරනවා, සංස්කාරස්කන්ධයට වැඩ කරනවා, විඥානස්කන්ධයට වැඩ කරනවා. ඒකේ රූප රූපස්කන්ධය අයින් කරපු ගමන් වේදනාස්කන්ධය උග්‍ර වෙලා හිටිනවා. එතන සංඥාස්කන්ධය උග්‍ර වෙනවා, නැත්නම් සංස්කාරස්කන්ධය උග්‍ර වෙනවා. ඒ නිසා කාම තණ්හාව දුර වෙනකොට භව සංඥා වැඩි වෙන්න ඉඩ තියෙනවා. රූප ස්කන්ධය කීකරු කරනකොට වේදනා සංඥා සංකාර වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකට බෙහෙතක් දෙනකොට බෙහෙත් පළවෙනි බෙහෙතට රෝග ලක්ෂණ වැඩි කරනවා. අන්නේ වැඩි කරන වෙලාවෙදී ස්ථිතාලේ ඉතිවත් ලේසි. එතන භාවනා මධ්‍යස්ථානක ඉතිවත් ලේසි නැත්නම් කල්යාණ මිත්‍යන් අතර ඉතිවත් ලේසි. එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකයා කියන්නේ ඕක තමයි භාවනා කරපම් පිස්සදිනවා කියන්නේ. ඒයි භාවනා කරන්නේ. අපි වගේ නිකන් කාලා බිල්ල හිටපල්ලා කියලා ඒගොල්ලෝ පස්සට. ඒ නිසා මේ මාතෘකාව ඉගෙන ගන්නකොට කාම තණ්හාවෙන් භව තණ්හාවට භව තණ්හාව විභව තණ්හාවට යන හැටි ඉගෙන ගන්නකොට ආධුනිකයා පරිසද කිරීමේ වැඩපිළිවෙලට එන්න ඕන. අනිවාර්යයෙන්ම නිත්‍ය භාවනාවකට යන්න ඕන. නැත්නම් සතතාභ්‍යාසයට යන්න ඕන. ඒ වගේම සප්පාය කරන මොනවද කියලා දැනගෙන ලෝකයක් එක්ක නොගැටි සප්පාය කරනු සැදලා දීලා අසප්පාය කරනු අයින් කරන්න ඕන. ඒ වගේම සක්කච්ඡකාරී වෙන්න ඕනේ. ගරු කටයුතු මානන කළ යුතු දේවල් එහෙම නැත්නම් ආදර කවුරේ නැමී සිට කළ යුතු දේවල් මේ නෝන්ජල්කමක් කියලා හිතන්නේ නැතුව ඒ தත්ත රැකේ නැත්නම් කාම තණ්හාවෙන් අහුවෙච්ච එක කාම තණ්හාවෙන් ගිලවන බව තණ්හාවෙන් අහුවේ. ඒක නිසා මේ ආනාපාන සති සූත්‍රයේදී සර්වඥාගේ බොහෝ ලස්සනට මේවා එක එකක් ලුණු පොත්ත ගලවනවා වගේ එක පොත්තක් ගලවලා ඊගා පොත්ත ගන්න. ඒක ගලවනවා දිගට යන්නේකෙ පෙන්නනවා. ඉස්සල්ලාම සීලෙක පිළිතලා සමාජයක් ඇති කර ගැනීම සඳහා නැත්නම් ආනාපාන සති සූත්‍රය නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි චතුස්කයේ පෙන්වන්නේ ආනාපානය සම්බන්ධ කරගෙන නිවන ධර්ම යටපත් කරන්න ඕනේ එක්ක සමත සමාධිය නැත්නම් විපස්සනා සමාධිය. දෙකේම අවශ්‍ය කරන සමාධිය. ඒ සමාධිය සඳහා කෙලින්ම අපි මොන දෙන්නේ කාම ඡන්දයට කාම ඡන්දේ වෙනුවට පහළ වෙන එකට කියන්නේ ඒකාග්‍රතාවය කියලා. කාමච්ඡන්දය කියන්නේ අරමුණු විවිධ කිරීම. විවිධ අරමුණු දිගේ විවිධාංගීකරණය වීම නිසා අපි ඉරියව්වක ඉන්න ගමන් ඉරියව් මාරු කරනවා නම් ඒක අරමුණක ඉන්න නැතුව අරමුණු මාරු කරනවා නම් එහෙම නැත්නම් නිදි පොළ මාරු කරනවා නම් සම්බන්ධ වෙලා ඉන්න යාළුවෝ මාරු කරනවා නම් කෑම මාරු කරනවා නම් ඉතින් හරි අමාරුයි භාවනාවක් එකලස ගන්න. ඉතින් ඒ සාධක තහවුරු කරනවා. මේ සාධක විචල්යන් ස්ථිර කරනවා. ස්ථිර කරලා එක අරමුණක හිත පැවැත්වීම සඳහා ප්‍රාර්ථනා පිටවන්න. ප්‍රාර්ථනා පිටවන අපි ආනාපානි හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන් භාවනාය හෝ අරමුණ කොටු කරන්න. ඒ කොටු කරන්නේ කාමච්ඡන්දය වැවෙන්නේ වැඩෙන්නේ අරමුණ වෙනස් කිරීම. අරමුණු මාරු කිරීමක සාමාන්‍ය සර්වඥ දේශනාව කියලා තියෙන්නේ ඉරියාපත මාරුවෙන් කියලා. ඒක ඉරියව්වක ඉන්න බෑ. තලියනවා. එක්ක නිින්දට වැටෙනවා එක්ක සැක උපදවනවා. හරි ඉරියව්වේ හරියට ඉන්නකොට පාළුවතියක් දැනෙනවා. තනිගතියක් දැනෙනවා. අන්න ඒක දැනගෙන ඉරියව්වේම පාතගෙන යන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තීරණ පටන් අර ගන්නවා අපිට අර සීල වශයෙන් සමාධි වශයෙන් ඇති කරගත්ත හික්මීම එහෙම නැත්නම් කියන සදාචාරය කියලා ඒ සදාචාරය දිගේම අඳුමිට ගන්න දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අඩුව මිරිකගෙන මිරිකගෙන යනකොට ඒ පුද්ගලයාට පේන්නේ තමන් විහිං තමන් ඊමාසිර කඳවුරට ගිහිල්ලා දුක් විඳිනවා. එහෙම නැත්නම් පිටේ ඉන්න කාමභෝගින් හිතන්නේ මේ සැප තියෙද්දී අනවශ්‍ය විදිහට දුක් විඳිනවා කියන්නේ. ඉතින් මේක සර්වඥන් වහන්සේ පරිශන මට්ටමේ කරා මේට බොහොම සමාන පරිශනයක් තමයි බේසන්තව ස්වාමීතුමා ඇති කරලා බාලදක්ෂයන්ට කියලා දුන්නේ. බාලදක්ෂොත් කරන්නේ ඔක්කොම සැප සම්පත් විතර තියෙද්දී කැලේ කරනවා. කැලේට ගිහිල්ලා කෝටු දෙක තුනක් එකතු කරලා කූඩාරමක් ගහලා කැලේ ඉඳීමේ වාසිය. ඒකේ තියෙන සෙල්ලක්කාරකමක් තමයි. සතුන් ඉඳද්දී අනතුරු වල ගත කරගෙන යත කරනවා. හැබැයි ඒ එතුමා කිව්වේ නෑ මේක මේ නිවනක් ලබන කතාවක්. එයා කිව්වේ මේ ඒකාකාරී කාම ලෝකයේ තියෙන විවිධත්වය බලන්න. නමුත් සර්වඥාණන්ට අවුරුදු 10 ගණනකට ඉස්සෙල්ලා කිව්වා මේ සියලු සැප දිනෝරට හැරපියා යන රජ කුසිය අතහැරලා දාපන්. අතහැරලා බලපල්ලා ආයෙත් ගිහිල්ලා පොළවේ ඉන්න පුළුවන් කියලා. ආයෙ සාමාන්‍ය වාසයේ ආග්‍රහණය කළ සාමාන්‍ය වතුර දීලා රටේ තඹලා රට්ටු තඹලා දෙන බතක් කාලා ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ ටික අපේ ප්‍රත්‍ය පිළිබඳව ඒ හික්මීම නැතුව කාම ඡන්දය කියන එක යට කරන්න බෑ. ඉතින් අද ලෝකේ තියෙන භාවනා මඩ පිටවල දිහා බලනකොට ඒගොල්ල හදන්නේ උගුරට හොරා බේස්ගොන්න. ඒ කියන්නේ ඇඟට වේද නොදී දුකටපත් නොවි දුකට ඉරුම් ගන්න උත්සාහ කරනවා. කවදාකවත් වෙන්නේ යම් කිසි විදිහකට හඳුන්වා දීමක් ළඟා වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතින් අර බබාලට උගන්වන පන්ති වුණාට තමන් ඇත්ත වශයෙන්ම අදිෂ්ඨාන කරනවා නම් මේ සක්කාය දිට්ඨිය දැනගන්න ඕනේ, සක්කාය දැනගන්න ඕනේ, සක්කාය සමුදය දැනගන්න ඕනේ කියලා තමන් තමන්ගේ පරිතද කිරීම. ඒ තමන්ගේ ප්‍රත්‍ය සම්බන්ධ පරිතද කිරීම නොකළොත් කවදාකවත් මේ කාමයට පයින් ගතිය නැත්තම් කාමරාජිනීගේ කාමරායදානියේ බත් බැලයෝගේ මේ කාමයට පණින ගතිය නැත කරන්න. ඒ නිසා එnde ende ende ende සීලාදි සීලක් වඩපත්. එහෙම නැතුව මේ වැඩේ කරන්න පටන් අරගත්තට ඒ හිලිච්ච කූඩේකට වතුර පුරවනවා වගේ හරියන්නේ. ඒ වගේම සමාධියක් ආවත් ඒ චිත්ත භාවනා කරත් ඒ චිත්ත භාවනා එnde ende ende අධි චිත්ත භාවනාවක් වෙනවා. ඒ ඒ කටයුතු ටික තමයි චිත්ත භාවනා අධි චිත්ත භාවනා කිරීමේ කටයුත්ත තමයි ඔය ආනාපානේ පළවෙනි චතුස්කයෙන් පෙන්නන්නේ වාඩි වෙලා අරණ්‍යගත වෙලා හොඳට කය තැම්පත් කරලා මතුවෙන කාමච්ඡන්දය හෝ මොකක් හෝ භවයේ තමයි භවයේ ස්වરૂපය තමයි මතුවෙන්නේ කොහොමද මතුවෙන්නේ කියලා අරමුණට මතුවෙන්න දෙන්නේ. ඒ අරමුණ මතුවෙන එක තමයි ප්‍රාණය කියන්නේ. පණ කියන මිනිහේ අන්තිම අඩියම තියෙන එක තමයි ප්‍රාණය කියන්නේ. ඒක තමයි ප්‍රාණයාම වශයෙන් ආස්වාස් ප්‍රස්වාස ආනාපාන වශයෙන් පේන්න පටන් ගන්නවා. ඉතින් කාවෝරු හරි බලන්නේ හිතියොත් කය සිත නිස්සද්ද කරගෙන පස්සේ පේන පටන් අර ගන්න මේ සුවාසය අදිනවා. ඇතුල් වෙනවා පිට වෙනවා හුස්ම ගැලෙනවා. ඉතින් මේක විතරක් ඉස්සරහින් තියාගෙන නැත්තම් මේක අරමුණු කරන මූල කර්මස්ථානේ කරන භාවනා කරගෙන කරගෙන යනකොට ඒ කාය සංස්කාරයන්ගේ සංසිඳීමක් නැත්නම් ආනාපානී සංසිඳීමක් ඒකත් ඔය චිල්ල වේදාල සූත්‍රයේම තමයි අර්ථකථන දෙන්නේ සංසිඳීමක් වේගන එනකොට එකම අරමුණේ බොහෝ වෙලා ඉන්නකොට අරමුණේ ස්වභාවික ලක්ෂණ පච්චක්ක ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නකොට සත්පුරුෂයා දැන් භවනාව හරි මධ්‍ය ප්‍රතිපදාවට වෙන්නවා කියලා සතුටු වුණාට සතුටු කියලා කියන්නේ ධෛර්ය වුණාට අසත්පුරුෂයාට ඒකේ තියෙන මේ කම්මැලි ගතිය, පාළු ගතිය, ඒ නැත්තම් එපා කරන ගතිය දරා කියා ගන්න බැරි වෙනවා. එයා ඊට පස්සේ පුද්ගලිකව උපක්‍රම වෙනවා. නමුත් මේ වෙලාවේදී මේ වගේ අසත්පුරුෂ ගතියක් මතුවෙනවා. ඇත්තටම ඒ පාවෙන ගතිය නෙමෙයි කෙලෙසි වෙන්නේ. පාවෙන ගතිය තියෙන තරහම තමයි කෙලෙසි වෙන්නේ. එනිසා පොඳුරට දැනගෙන ගියොත් ඒ සංසිද්ධව ගත්තොත් ඒ විලාවේදී සර්වචන්සේ සඳහන් කරන කාමච්ඡ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන ගොරෝසු සමතේ යටපත් කළ යුතු විතර්ක තුනක් යටපත් වෙනවා. ඒක තමයි අපි ඔය නීවරණ යටපත් කරනවා කියලා කියන්නේ. සමතේ කියලා කියන්නේ විපස්සනා හෝ සම සමාධි සමත සමාධිය විපස්සනා සමාධිය වේවා. ඒක වෙනකොට තමයි හිතේ කයේ ආස්වාස් ප්‍රසාදේ සංහිඳියාවක් වෙන්නේ. සංහිඳියා වෙනකොට හොඳට බලන්න පුළුවන් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංචා විතක්ක නැහැ. නමුත් යටට තියෙනවා ඒක නැති වෙච්ච ගමන් තමයි විතරකය පොලූෂන්. ඒ විතරකය යෝගාවචරයේ ಗುಣ කදම්බයක් වැඩි වීමක් වශයෙන් තමයි පේන්නේ. ලෝක විකාර විශේෂයෙන් ගත්තොත් ඒක පේන්න තියෙන්නේ ඥාති විතක්ක, අමර විතක්ක, ජනපද විතක්ක, අනවඤ්ඤාති පරිසංයුක්ත විතක්ක, ලාභ සක්කාර සම්මෝණ ශිලෝක පරිසංයුක්ත විතක්ක, පරානන්තයත පරිසංයුක්ත විතක්ක. ඒ කියන්නේ ඥාති විතක්ක පහළ වෙන්න පටන් අර ගන්නවා. දැන් මම මේ විදිහට සීලයක පිළිතලා යම් සමාධියක පිළිතලා දර්ශනයක් නැති පාවත ගමන් කරනවා. අනේ මේක මගේ අම්මට අප්පට දෙන්න නැත්තම්, නංගිට මල්ලිට දෙන්න නැත්තම්, සහෝදරයට දෙන්න නැත්තම්, ගුරුවරයන්ට දාතින්ට දෙන්න නැත්තම් කියලා අර විවේකයේ ඥාති විතරක හිතන එක හිතනවා ඒ යෝගාවචර පිනක් කියලා. ඉතින් මොකද වෙන්නේ? අර ගිනපු අරමුණක් පැත්තකට යනවා, සතියක් පැත්තකට යනවා, සමාධියක් පැත්තකට යනවා. අර ලැබිච්ච විවේකයේ හොඳට විතරක වගේක් හිතේ හිට ඒක කාම විතක්ක නොවේ නිසා සතුටකටපත් වෙනවා. ව්‍යාපාද විහිංසාව විතක්ක නෙවෙයි. නමුත් මේ ඥාති විතර්කය වර්තමාන මොහොතෙන් තමයි පෙන්නවන පෙළන දෙයක් බවත් ඒක හුදු මනෝවිකාරයක් නැත්නම් විතර්කයක් පවණක් බවත් තේරෙන්නේ. ඒ මොකද අපි හැදිලා තියෙන ඥාතීන් ගැන කල්පනා කිරීම හිතීම හොඳයි කියන මේ සදාචාරය. ඉතින් ඒ නිසා අර හොඳම තැනකටපත් වෙලා ප්‍රත්‍යක්ෂයෙන් පත්‍යචිතපත් වෙලා සංචින්තාවේ මට්ටමට වැඩිලා ජී කල්පනා කරන්න පටන් ගන්නවා මේ ඥාති විතර්ක හොඳයි. දැන් ජනපද විතක්ක හිතන. එතකොට හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ යන වාතාවරණයේදී ගිය අවුරුද්දේ මේ කාලෙදී මේ මේ තැන් වල ජලපිය, ගිනිපිය, සොරපිය, එනත්තන් සුළුසුලම් ගියාව ඒව ඇති වෙලා දන්නේ නැහැ. ඒක නැත්තම් මේ මේ වෙලාවේදී ඩොලර් එකේ ගාණ වැඩි වුණා. එතකොට පෙට්‍රල් ගණන් ගියා. ඔක්කොම කල්පනා කරලා ඉතින් ජනපද වලින් සිදුවෙන දේවල් අපි සාමාන්‍ය දැන් ප්‍රවෘත්ති කියලා කියන්නේ ඒ ප්‍රවෘත්ති හිගභාවයේ තදට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් කොච්චර මේ මොහොත ගැන දැනගෙන හිටියත් මේවා දන්නේ නැතුව කරන්න බෑනේ. නිසා මුඛකින් හරි කමන්නේ මේ ජනපද විතක් ටික ලබා ගන්න. එහෙනම් අර පිරිසුදු දියට ආය පොරදී ටිකක් දාගන්න. එතන අනාකූල ප්‍රවාහය ආය ආකූල කරගන්නවා. ඉතින් කියන ප්‍රවෘත්ති හානියක අපරාධයක් කියන්නේ. ප්‍රවෘත්ති හානියක පවක් කියන්නේ. ප්‍රවෘත්ති හානියක මොකද්ද තියෙන දෝෂේ? කියලා ඒක තමන්ම සාධාරණීකරණය කරනවා කාමයක් නොවන බවට. ඒ වගේම අමර විතක්ක පහළ වෙනවා. දැන් නම් මෙතෙක් කරනම් මම බොහොම ලැජ්ජාතාවට මේ මේ විදියට ලෙඩ වුණා. මීට පස්සේ නම් ආයෙනම් හරියටම මම කැම ටික ගන්නවා හරියටම මම නෑම කරනවා හරියටම මම ව්‍යායාම කරනවා මීට පස්සේ නම් ලෙඩ වෙන්නේ. මම නම් මැරෙන්නේ. කියලා ඒකට පරිතද කරනවා. හිතන්න පටන් ගන්නවා මම නිරෝගී කියලා. ඉතින් කියනවා එක මොහොතකට හරි කවුරු හරි එහෙම හිතනවා නම් ඉතින් එයාගේ බාලකම හැර වෙන මොකක්ද කියලා. මේක කොහොමඩක්ක කොට ගන්න දෙයක් නෑ මේක අසුචි වලකින් අසුචි පණුව ටිකක් විතරයි. කවදාකවත් නිරෝගී චිත්තක්ෂණ මේ ලෝකේ නෑ. අඩු ගන්න හොඳට මතක තියාගන්න වෛද්‍ය විද්‍යාව ඒක ඒකත් එක න්‍යායපත්‍රය ඇත්තෙත් නෑ. ඒගොල්ලෝ කවදාවත් හිතන්නේ නෑ. වෛද්‍යවරු විතර ලෙඩු ජාතියක් මුළු ලෝකෙම දැකලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නම අවාපාගෙන ටයිකෝඩ් ගන්න V shape body එක තියාන පොයින්ට් සපක් දෙකක් දාගෙන එළියට එනවා. ඒක ඒක ජීලම කියනවා. ඒ මූලික ව්‍යාපාර වේ වෛද්‍ය විද්‍යා පොත්වල තමයි රෝගියා ගාවට යනකොට වෙන ලෝකකින් ආපු කෙනෙක් විදිහට යන්නේ කියලා වෙනම කබායක් අඳගෙන වෙනම මේ මේ වේදනාවක් අතේ දාන උපකරණ දෙක තුනක් අරගෙන ලෙඩස්ට එක සාමාන්‍ය වචනෙන් කතා කරන්න එපා උසස් භාෂාවෙන් කතා කරන්න කියලා. කවදාකවත් සහෝදරකම් කියලා කතා කරන්න එපා. පෙනී හිටින්න කියලා. ওই දෙක ඉන්දියාවේ දොස්තරලා ලංකාවේ දොස්තරලා කරන්න බෑ. මොකද උන් ඇදලා තින්නේ අයියා නංගි මල්ලි නංගි කියාගෙන. ඒක නිසා ලංකාවේ දැනට තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් කපලා තියෙනවා ලෙඩුන්ට අයියා නංගි මල්ලි කියලා කතා කරන එක. මොකද ඒක ඒගොල්ලගේ මේ විවස්ථාවට විරුද්ධයි. ඒක පේන්න ඕනේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ යන්න ඕනේ ඇඳගන්න. ඇඳගෙනම යන්න ඕනේ. ඕන ලෝකෙන් තමයි ඒක සූ කරන්නේ. ඒකල කියනවා මයි ළඟට එන්න, පොලිමෙට එන්න, ඔයාලට මේ ලෙඩේ තියෙනවා මයි ළඟට යන්න, නැත්නම් මයි මල්ලිකාට යන්න, අරුද්දස්සකාට යන්න. ඇහුවොත් එහෙම කවදා හරි කිව්ල මේක සානිම කරන්න පුළුවන්ද කියලා ඒක පස්සේ කියනවා. තාම මේ පොත ඇවිල්ලා නැහැ. පොත් කියවනවා තාම. ওই චීන ලෙඩේ කටවත් කළා දෙන්නම් කියලා. එක් එක්කත් ඉන්නවා තමයි සානිපෙච්ච එකෙක් හෝ දොස්තරගෙන් අහනවනේ ඇත්තටම ලෝකේ සානිප කරන්න පුළුවන්ද කියලා බෑ. ඒක හොඳටම දන්නවා වෛද්‍ය විද්‍යාවත් දන්නවා බෙහෙත් නිෂ්පාදනය කරන එකත් දන්නවා. නමුත් එකම පොලිමේ එකම ලෙඩා කී වාරයක් යනවද කියලා බලන්න. කී වාරයක් යනවද කියලා. ලෙඩාට ලැජ්ජාවකුත් නැහැ, බෙහෙත් කාට ලැජ්ජාවකුත් නැහැ, විදාට ලැජ්ජාවකුත් නැහැ. මෙහි තමයි භවතණ්ණා කියන්නේ අපි හිතනවා එදා වැරදුනාට අද ගියාට පස්සේ අමතක වෙන්න පුළුවන්. නොමැරී ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කල්පනා කිරීම එතන අහිංසක දෙයක් කියලා. ඒක හිතනවා අපි ඇත්තටම මම ගැන මතන්න තමයි මම කවුද බලන්නේ. ඒක නිසා එයා සාධාරණීකරණය කරනවා. ඒ වගේම පරානෝත්යත අපරිසංගිත විතක්ක අනුන් ගැන අනුකම්පා කිරීම බොහෝ පළල් මනසක් කියලා හිතාගන්න. ගෙදෙත්තම අරගාති ලෝකයට පරකාසයි. ඒක නිසා අනුන්ට අනුකම්පා කරන එකට මම දෙන්නේ දර්ශනේ තමයි අද ඉන්න හොඳම ටියුෂන් මාස්ටර්ලා ඔක්කොම විභාග පෙළෙච්ච කට්ටිය. ටියුෂන් මාස්ටර් කෙනෙක් දක්ෂ වෙන්නේ එකම විභාගේ 10000ක් විතර ෆේල් වෙච්චා මේක දක්ෂම ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙනවා. හැබැයි ඌට ඒ විභාගේ පාස් වෙන්න බෑ ලෝකෙට උගන්න. අනිවාර්යයෙන්ම තාක්කයි. ඒක තමයි ලෝක න්‍යාය. ඒක නිසා අනුන්ට උදව් කරනවා කියලා කියන්නේ gedara maragaate බේර ගන්න බැරි වෙනකොට කරන වැඩේ. එහෙම නැත්නම් මේ තමන්ගේ කුස්ති කහන නිසා තියෙන කැහිල්ලට කරනදියා. ඉතින් අපි ලෝකේ කියන්නේ බුදුම්මේ ඒක සමාජ විද්‍යාව. ඒක දේශපාලන විද්‍යාව. ඒ නිසා අපි අනුන්ගේ වැඩ ගැන පියාවෘත වෙලා ඉන්නවනම් ඒක ලොකු පළල් හිතක් කියලා කියනවා. ඉතින් බුදුදහම කියන මේ කාම තණ්හාව යටපත් වෙච්චහම මේ ඉස්මතු වෙන රෝග පරානුද්යත පටන් ගන්නවා. එනතන කලවඤ්ඤති වල සංවිචිතක කල්පනා වෙනවා මම මේක කල් වැරදි කරා. දැනුම් ලැබුවා. උසාවි ගියා. චෝදන ලැබුවා අවඥාවට ලක් කරා. මීට පස්සේ නම් දැන් මම දන්නවා හරියට. ආයෙනම් කවදාකවත් මම අවඥාවට ලක් වෙන්නේ නැහැ. මගේ ආත්මය ඊට පස්සේ සුද්ධයි. මම දැන් ක්‍රමේ දන්නවා කියලා අනවංචච්ච පරිගංග උත්සය ඇති කර ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා ඒකට ඊට වෙන ලෙඩේ තමයි සදාචාරවාදී. කිසිම දෙයක් වරදින්නත් බෑ, අනුන්ට වරදින්නත් බෑ. කොච්චර හොඳ තිබ්බත් වැඩක් නෑ වැරද්ද විශ්වයි ඊට පස්සේ ආයෙ පශ්චාත්තාප වෙනවා මම මෙහෙම අධිෂ්ඨාන කරගත්ත කෙනෙක් මම කවදාකවත් ආපත්‍යක් කරන්නේ කවදාකවත් මේ බැනුම් අහන වැඩක් කරන්නේ එහෙම කරන්න කියවලදී මටත් උනානේ එතෙ එහෙව් මට මේ මනුස්සයා දොස් කිව්වනේ ආ ඊට පස්සේ වෙනමම නඩුවක් ඒ මනුස්සයාට විභව තණ්හා වෙනවයි කියන කහන්න දෙයක් ඉන්නෙම පුපුර පුපුර තමයි. කොයි වෙලාවෙත් ඉන්නේ පුපුර පුපුර මොකද මම මේ ඉතාමත්ම පේසිතු අනවඤ්ඤත්ති අවඥා නැති දැනට යන්න උත්සාහ කරනකොට මට කිසි සහයෝගයක් දෙන්නේ නැහැ. මේ ඒවා කියවට මයිච් එකක් ආරම්භ කරන්න එනවා කිය කැප්ටන් පොල්ලෙන් වත් උදව් කරන්න ඉඩ තියෙනවා. ඒ තමයි ලාභ සංගත ලාභ සක්කාර සංවිත පරිසංවිත විතක්ක කියලා જાතියක් තියෙනවා. ඔය අපි හැම කෙනෙක්ම කටයුත්තක් කරන්නේ සම්තිං තමයි. සම්තිං එකට තමයි. කවදාකවත් භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්ඛාරණා දුල්ලභා අච්චමිත්තා අත්තක වඤ්ඤා අසුචි මනසා ඒකෝචරේ කග්ග විසාන කප්පෝගේ ඒ කග්ග විසාන සූත්‍රය අන්තිම සඳහන් කර තියෙනවා භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා යමෙක් කවුරුද භජනය කරනවා නම් සේවනය කරනවා නම් මොකක් හරි කාරණයක් සදා තමයි කවදාක නිවන සඳහා නැන්නේ. නිවන සඳහා පුද්ගලෙක් නැහැ. නිවන සඳහා හැම ඇසුරු කරන දෙයක් නැහැ. නිවනට නෙවෙයි ඇසුර කරන්නේ මොනවා හරි ධන්තින් එකට ගන්න. වජන්ති ජීවන්ති ච කාරණත් අත්තත වඤ්ඤා අසුචි මනුස්සා අර්ථ සිද්ධිය. අර්ථය කියලා කියන්නේ අර්ථ සාහසය කියලා කියන්නේ ගල්ලියොත්. ආර්ථිකේට අත්තත පඤ්ඤා මනුස්සයාට සහජාසයෙන් එන එකක් තමයි යමක් කෙරුවොත් මීයක් ඇදුවොත් අතලව ගන්න හරි බලාවෙන. එවැනිදී ආර්යයන් වහන්සේලා සරකන අසුචි විදිය. අත්තත පඤ්ඤා අසුචි මනුස්සා මනුෂ්‍යයා කියන හැම සතා තුළම කරන දේ යම් කිසි මියා කඩලා අතලෙව ගන්න බලාපොරොත්තු වෙන කතියක් කියනවා. මේ තමයි භව තණ්හා, කාම තණ්හා නෙවෙයි. කාම තණ්හා පැත්තට රූප, ශබ්ද, ගන්ධ, රස බලන එක. මේ ඒකට උපේන වෙලාව. ඒ උපේන වෙලාවදී අපි ඒකට කියන්නේ ලාභ, සක්කාර, සම්මාන, සිලෝක, බුහුමන් යටහත්පත් ගති උපයන උත්තරක්. ආන උපයන්තර හැම වෙලාවෙදීම තණ්හාව තමයි වැඩෙන්නේ. මාන්නේ තමයි වැඩෙන්නේ, දෘෂ්ටි තමයි වැඩෙන්නේ. නමුත් ඒක අපේ තුන ධාර්මික ක්‍රමයට උපයන නිසා කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට බණ භාව කාමචන්ද කාමචන්ද සහ කාමමිත්‍යාචාරයේ දුෂ්ටකලා හිත නැගිටපු ගමන් හිත උඩට ආපු ගමන් ඔය කුංචි හිතක් හයෙන් එකක් එනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේක හරියට වෙන් කරලා මේක ඇත්තටම ඔය පංචදෝන සූත්‍රය එහෙම නැත්නම් අනිකුත් සූත්‍ර තැන් තැන් වල සඳහන් වෙලා තියෙනවා විශේෂයෙන්ම චක්කුසුත සූත්‍රය, පංසුදෝන සූත්‍රය මේ ටික එකතු කරලා අහිතර පස්සම්බිලා මාර්ග කතාවේ විසුද්ධි මාර්ග කතාවේ සඳහන් කරලා තියෙනවා මේ නව මහා විතක්ක කියලා. එන්නේ මේ නව මහා විතක්කවල පළවෙනි විතක්ක තුන තියෙනවානේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේචා විතක්ක කෙලින්ම රාග ද්වේෂ මොහොත සම්බන්ධයි. ඒවා පහාන සංඥාවෙන් දුරු කරන්නේ. ඒ නැත්තම් සමාධියෙන්ම සමාධියෙන්ම කාමචන්දාදී දේවල් දුරු කරන්නේ. දුරු කරාට පස්සේ නැත්නම් දුරු කරගෙන යන මාර්ගයේදී මේ ඉතුරු විතර 10 පහර වෙනවා. ඒක පහර වුණාට වහාම ප්‍රතික්‍රියා කරන්න එපයි කියනවා. නොආයුතු කියලා හිතන්නත් එපයි කියලා කියනවා. අර පළවෙනි වට මේ කැත විතර්ක තුන අයින් කරුවට පස්සේ නැත්නම් අකුසල් මුල් තුන අයින් කරලා පස්සේ මේවා මතුවෙලා මිත්‍ය ස්වરૂපේ. එහෙම නැත්නම් ඒවට කියනවා මිත්‍ය ප්‍රතිකෝප ස්වરૂපෙන් ඇවිල්ලා අපේ කාලය කාදමනවා. ඒ නැත්නම් අපේ කාලය මේ වසහායලා ගන්න හැටි දැක්කොත් අපිට තේරෙන පටන් අරගන්නේ මේවා එන්නේ කොට පෙරක දෝරුවා. ඔපිනියන් දෙන්න තමයි එන්නේ. එන්නේ බොහොමත්ම සදාචාරාත්මක වාදයකින් සමාජ විද්‍යාත්මක වාදයකින් දේශපාලන වාදයකින් සහ ආර්ථික වාදයකින් එන්නේ. ඒ නිසා අපි වාක්ව කලාතුරකින් බලාපොරොත්තු වෙන තොරතුරු ඒවත් නැත්නම් ඒවට අවශ්‍ය කරන ඉඟි එන්න පටන් ගන්නවා. ඒකෝට අපි රහසේ අම්බෝ භාවනා කරන සමාගය දැන් හිත පිරිසිදුයි. අර හොඳට ඇත්තට පේනවා හොඳ නරක පේනවා කියලා මෙවුවා භාෂේ එකතු කරගන්නවා. ඒ වෙනුවට ඒ සඳහා බැලිය යුතු අප්‍රමාදය සත්‍ය කියලා. ඊට ගත්තාම විදර්ශනාන විදර්ශන උපක්ලේශ කියලා જાතියක් තියෙනවා. සමාජයේ නම් වංචනික ධර්ම කියලා જાතියක් තියෙනවා. ওই දෙකේ එකට අවුල. වෙන කිසිම ආගමක මේක හඳුනාගන්නත් නැහැ. මේකට උපක්‍රම කියලා දීලත් නැහැ. මේක පිළිබඳව ලෑස්තිලා ඵලයල්ලා කියලාත් නැහැ. සර්වඥාන්තේ ඒවා සේරම ඒ මොකද උන්වහන්සේ දන්නා උන්වහන්සේ සීලයක් ගැන අනුමත කරනවා නම් සමාජයක් ගැන අනුමත කරනවා නම් සීල සමාධි ભેද වැඩිච්ච ගමන් ඒ කෙලෙස් යටපත් වෙච්චාම ඊගාව කෙලෙස් නැතුයි. ඒ මතුවෙන කෙලෙස්ට සූදානම් වෙලා ගියේ නැත්නම් අර පරණ කෙලෙස්ට එහා යනවා. ඒ නිසා කියනවා හේනක් නවදලි හේනක් හදලා දඬුවට ගහලා අර නවදලි හේනේ වෙලාවට අවශ්‍ය බීජ වැපුවේ නැත්නම් තනකොළ වැවෙනවා ඉතාම ශීක්‍රෙන් කරන බල වේ. ඒ වගේම කුෂ්කර්මයේදී උගන්වනවා එක අවුරුද්දක තනකොළ ගස් ටික මල් වැවෙන්න ඉස්සරලා ගලව ගන්න බැරනොත් හත් අවුරුද්දක් තනකොළ ප්‍රශ්නයක් එනවා කියන්නේ. එසේම පුංචි කියලා සලකන්න නරකයි. එන්නකොටම අයින් කරන්න ඕනේ. හැබැයි මේකෙදී දෙවන්නේ හොයන්න එපා. දෙවන්නේ කිව්වොත් අනිවාර්යයෙන් මේකට බාධා කරනවා. දෙවන්නේ කැමැතිලා කියන්නේ මේ පරාණුද්දයිත අපට සංයුක්ත හොඳ නැහැ කියලා. ජනපද විතක්ක හොඳ නැහැ කියලා. අමර විතක්ක හොඳ නැහැ කියලා දෙවන්නේ කියන්නේ. නමුත් Taman හිතා ගන්න ඕනේ මම මේ තනිකර ප්‍රයත්නයකින් තමයි මේ සීලයකට ආවේ. එහෙම නැත්නම් මේ කාම මිත්‍යාචාරය මම දුරු කරේ හිතේ කාමේ නැති නිසා නෙවෙයි. කීයේදී තීක්වීම කියන්නේ. ඊට පස්සේ මේ කාම ඡන්දය කියලා විවිධාංගික කරන අරමුණු දෙකේ අනේකේ ඒකාග්‍ර කරගත්තේ අම්මගේ තාත්තගේ බුදුලෙට නෙවෙයි. ලොකු කැපකිරීමකින් මෙන්න මේ අම්මතර තනකොළ ගලවනකොට යටින් විශාල තොගයක් මතුවෙන්න පටන් ගන්නවා. අන්නේ මතුවෙන දේ කියන භයානකම තමයි ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා කියලා. ඒක පේන්නේ සුහදතාවයෙන්. අද භාවනා ලෝකයේ මේකෙන් පිටිච්ච තනකොළ ගොල්ලක් කියලා කියනවා. භාවනා කරන අයම ඒ පරානොද්දායත පරිසංගොත්ත පොතක්කොට පොරදා. මම භාවනා කරන නිසා මම බෝධි පූජාවක් කෙරුවොත් හරියනවා. මම පිළිත් තුලක් ගැට ගැහුවොත් හරියනවා. මගෙන් ආශිර්වාද ගත්තොත් හරියනවා. මට ඒ රෝග සුව කරන්න පුළුවන්. මට ඒ භූතය අයින් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන ඒ ඒ ඒ ඒ මනස පැත්තක ඒක පිටිපස්සේ යන තකතිරු රැළේ කවදාකවත් අඩුවක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු ඉන්නේ තද වෙහෙසක. මොකේ හරි කවණ ගඟේ ගහගෙන යන එක මොන හරි කරගෙන එල්ලෙන්න හදනවා. ඉතින් දෙපැත්තම ඇදගෙන වැඩ. ඒකට කවුරු හරි කිව්වොත් එහෙම මේ සාසනයට පිනක් ඇති ඉස්සරහට ගිය මනුස්සය කරුණා කරලා මේ කාම තණ්හාවෙන් ගැලවිලා පදි යට තියෙන භව තණ්හාවෙන් ගැලවෙන්න ඕන. ඕක ගැලවුනේ නැතුව ටික කාලයක් පෙන්කල කළ හිටියට පස්සේ ඕක විභව තණ්හාවට වැටෙනවා. එදා මරාගෙන බෑ. කාම තණ්හාවෙම හේව නැල්ලක් තමයි විභව තණ්හාව කියලා කියන්නේ. අර කපන්න බැරියට ඉඹිනවා කියන අනිත් පැත්ත ඉඹින්න බැරියට කපනවා. ඒක ඔය ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාවේ බොහෝමත්ම ප්‍රකටයි. සමාජ සේවා කරන තැන්වල විතර බිලි කැපිලි කොහෙවත් නැහැ. මොකද එක්කෙනෙකුට ඉස්සලා පැනලා යන්න උත්සාහ කරනවා පැනලා යන තාකල් අඳහර පානවා වැරදිච්ච ගමන් එක්ක සීදීනස ගන්න නැත්නම් කවුරු හරි මරනවා ඉතින් ඒ තරමට යන්න ඉස්සර වෙලා ඒ අතින් බලන කාමච්ඡන්දේ හරිසෝ මොකද ඒකේ මනුස්සයෙක් විතර ඒක යන්නේ මේ විභව තණ්හාව. නමුත් බුදුජානක කියන ඒකෙන් අතරලා කරන්නත් බෑ. විද්‍යාව කරන්න හදන කාමච්ඡන්දේ සම්පූර්ණ කරලා ඉවර කරන්න හදන. බුදුජානක කියන කාමච්ඡන්දේට වේදී දෙනකොට කාම තණ්හාව දුර වෙනකොටම භව තණ්හාවේ නැගී හිටීමක් අනිවාර්යම වෙනවා. විවාහ වුණාට පස්සේ බබෙක් හම්බ වෙනවා. සාර්ථකන විවාහයකින් බබෙක් හම්බ වෙනවා තමයි. ඒකට සූදානම් වුණේ නැති වුණත් එහෙම ඒක අවුල් කරගත්තොත් කාමච්ඡන්දේ තේහයි. ඒවට කියන්නේ මේ භාවනා පිස්සු කියලාමයි. භාවනා කරලාමයි ඉන්නේ. ඒක ඉතින් මේ සංවේගී ජනකදී ඒක එන්නේ හොඳ පින්නතියක් ගන්න. හොඳ යමක් ඉදිරියට ගෙන යන්න පුළුවන් කෙනාට. ඉතින් ඒක අර ලාභ සක්කාර සංයෝත සම්මා විතක්ක වල දිගේ තමයි මාය වැඩියෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. එයා දන්න වෙන මොකකින්වත් අල්ලන්න බැරි නම් ලාභ සත්කාර දීපු ගමන් මම දන්නේ මේ පහුගිය කාලේ තියා බලනකොට අහුවෙච්ච නැති කෙනෙක් නැති තරම්. යකි බලනකොට මම බොහොම ගරු කරනවා අපේ අපත්‍ති ලොකු ස්වාමීන් වහන්සේට ලෝ ලංකාවට හිටව හොඳටම දන්න හොඳටම හැකියාවක් තිබුණ කෙනා මොන්නම විජයකින්වත් එක කියා පාන්න ගියෙත් නැහැ හෙලි කරෙත් නැහැ මගේ විවිධකේ වටිනවා ඒක නිසා ඉන්න ශිෂ්‍ය પરම්පරාවට කිව්වේ ගෝලි වැඩි කරන්න දඟලන්න එපා, ස්ථාන ඇති කරන්න දඟලන්න එපා, වක් කරන්න කරන්න වෙන්නේ අර ගීගේ අතහැරීමේ ඇතිවෙච්ච විවේකේ නැති වෙනවා. ඔය කවුරු ස්තුති කරත් ඔය කිසිම කෙනෙකුට ඔබට විවේකේ දෙන්න බෑ. ඔයාලට පුළුවන් පොඩ්ඩක් විවේකෙන් විනාඩියක් අයින් කරන එක විතරයි. ඒගොල්ලෝ ඇවිල්ලා බොහොම ඉහළ මට්ටමින් කතා කරලා කරන්නේ අර විවේකෙන් කැලක් අයින් කරන. ඒ නිසා ඒකෝ චරේකග්ග විසානකක්. සංඛාර වේලාදී තනියඟ වගේ හැදිදෙන්න ගියොත් ඒක අර තේරවාදයක තියෙන නෛර්යානිකත්වයේ ගැඹිරත්වය පේනවා. එහෙම නැසුව අපි මේ භාවනා කරන යනකොට එන මේ පුංචි පුංචි හැකියාවල් පුංචි පුංචි ජනප්‍රියතාවයන් දැන නොදැන ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් අපි මාන පාක්ෂිකද නැත්නම් ධර්ම පාක්ෂිකද කියලා මොන විදිහවත් කියන්නේ. ඉතින් ඉතින් අර වැඩි හිටියෙක් අවශ්‍යයි. මඟ පෙන්වන්නෙක් අවශ්‍යයි. දොස් පෙන්වන කෙනෙක් අවශ්‍යයි. මොකද ඒ කෙනා තමයි නිදී නම් පවස්කාරං යන් තස්සා වජ්‍ය දස්සාවි. නිදියක් පෙන්වන්නා වගේ මොනවාද මේ? නිධානයක් පෙන්වන්නා වගේ දැකලා කියන වැරද්ද උතෝසනේ ගියොත් ඔබ කවදා හරි වැටෙනවා. අනේ එහෙම කෙනාට තමයි මේ රත්තරන් මුද්දක් දාපතිකින් තොක්කක් කන්න ඕනයි කියලා කියන්නේ. තොක්කක් කනවා රත්තරන් මුද්දක් දාපතිකින් ඕනයි කියන්නේ. අන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගල කවදාකවත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ගුණ කියන්නේත් නැහැ. කාම තණ්හාව පමණක් නතර කරලා ඉන්න දෙන්නේ නැහැ. මොකද එකින් පස්සේ තමයි ඇත්තටම අර බරපතල ප්‍රශ්නේ. භවතන්න ප්‍රශ්නේ. භවතන්න ප්‍රශ්නේ මෙහෙම නැල්ල තමයි විභව තණ්හා වෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන යනකොට විශේෂයෙන්ම විපස්සනා පෙළඹුණාට පස්සේ සම්මසර ඥාණය කියන මූලික විපස්සනා ඥාන ලැබලා විපස්සනා පෙළඹිච්ච ගමන් අපිට පේන්න තියෙන සාමාන්‍ය කියනවා කියන්නේ ඊට පස්සේ විපස්සනා නිකම්ම ගෙනියනවා කියන. ගෙනියනවා තමයි හැබැයි දෙපැත්තේ හැම වෙලාවෙම අනතුරුදායක ස්ථාන දෙකක් තියෙනවා. එක්ක ලාභ සත්කාර වැඩි කරනවා ඒක නැත්නම් අඩු කරනවා මැදමාව තෝරනවා කියන කමකට. ඉතින් ඒ සමේ දසන උපක්ලේශ කියලා જાතියක් තියෙනවා. ඒ වගේ මේ විතක්ක જાති වර්ගයක් තියෙනවා. අන්වා පිළිබඳව ලියවිච්ච කරුණු පසුගිය අවුරුදු 20 කී ඇතුළත දැන් වැඩි වැඩියෙන් එළි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ භාවනා කරනවා කට්ටිය. මේ කවදාකවත්ම බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි තන කියන්නේ. ඒ දේව රහසක්. අපි මෙතකල් හොඳයි කියන හිතපු දේවල් වල තියෙන වංචනික ගති. අපි මේක කල් මිත්‍රයි කියලා කියපු දේවල් තියෙන මිත්‍ර ප්‍රතිරූපක ස්වરૂපය ඉතින් ඒක හොඳට තේරුම් ගන්නකොට හිතෙනවා මේක චරවචනාචි අවබෝධ කරලා මේක තමයි කියලා දීතු ප්‍රධාන රහස කියලා අනිකුත් ආගම් වල නැති යමරට යනකොට මෙවුවා පිළිබඳව දැනගෙන ඉඳලා එළඹ සිටීම සහ මෙවට අප්‍රමාදී වීම නැත්නම් සතිය එහෙම නැත්නම් අප්‍රමාදය විතරමයි චෛතසිකයන්ගේ මෙන්න මේ වෙලාවවල නොසැලී සිට අපිට පහන් කරනකොට උදව් කරන්නේ. දැන්ක් වගේ උදව් කරන අනිත් සියලුම චෛසික හොඳ නරක දෙකම තියෙනවා. මේ නිසාම දෝ මේ අටුවාව නැත්තම් මේ පසුපායන ආචාරුඩු සතිය සෝබන චෛසිකක් විතර දාලා තියෙනවා. ඒ කියන්නේ සතිය හැමදාම හොඳයි කියලා. ඒකේ මේ මේ පෙළඹිච්ච කෙනා හිතා ගන්න පුළුවන් මේ වගේ ක්‍රමයකට නමුත් සර්වචනාංශේ එහෙම සත්‍ය නිවන කියලා පෙන්නලා නැහැ. සත්‍ය දුක්ඛ සත්‍යම තමයි. නමුත් සත්‍ය තමයි අනිකුත් සීලම ක්‍රීඩකයන් ඇදගෙන වැටෙද්දී මේ පැටන් එක අරගෙන ඉස්සරහටම යන්නේ. ඒ නිසා අපි අනිකුත් සෑම දෙයක්ම කරනකොටම ඒ සත්‍ය ඉස්සර කරගෙන යනවනම් අර අපි වවන ගුණවල එකතුවක් තියෙනවා. එහෙම නැත්නම් මේවා විශේෂ යන්නේ කියලා විශේෂ ගියාම එන තරහවට තමයි විභව තණ්හා කියන්නේ. ඒකට තමයි භාවනා කරනකට කලකිරිලා දාලා යනවයි කියලා කියන්නේ. ක්‍රමේ පා වෙනවා, අරමුණේ පා වෙනවා, බුදුරේ පා වෙනවා, ස්ථානේ පා වෙනවා. ඒකකොට ඇත්තටම හරි අහිංසකයි. ඒ අටුවචාන් වහන්සේ කියනවා මේ මිනිස්සේ සියල්ල විෂිකරත් භාවනා විෂිකරන්නේ ඒක කරන්නේ භාවනා දියුණු කරගන්න කියලා. මේ පස්සේ පශ්චාත්තාප වෙනවා. උච්චරෝග විනාශ කරයි කියලා වෙනසක් නැහැ. හිතියක් කරන්න තිබ්බා. යන්න පුළුවන් කරගෙන නමුත් ගියයි කියලා දෝෂිකුත් නැහැ. භාවනා ජීවුන් වෙනවනේ. වෙන්නේ මොකද්ද? ස්ථානේ වෙනස් වෙච්ච ගමන් භාවනා කරේ. එදින තමයි ඒක විශාල විෂම චක්‍රයක් වැඩ කරන්නේ. ඒ නිසා තණ්හාව ගැන දන්නවා කියලා හිතන්න එපා. මේකේ තියෙන මේ මොනක් තුන දැනගන්නකොට තණ්හාවමයි ද්වේෂය කියලා කියන්නේ හිතාගත්තොත් අපිට ඒනවා ඒකට බුදුහාමුදුරුවෝ දෙවිදිකේ කතාවක් කියුවා කියලා හිතන්න. මොකද අපි දන්නේ තණ්හාව ද්වේෂයේ හරස්කඩ මේ විරුද්ධකාරය විදිහට. නමුත් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ගැන තුන් දෙනාම එක මල්ලේ තියෙනයි මල්ලක් වගේ. එකකින් එක තමයි හැදෙන්නේ. කාම තණ්හාව නිසාමයි භව තණ්හා විභව තණ්හා වෙන්නේ කාම තණ්හාව කියලා කියන ඉඳුරා පිනවීම භව තණ්හා කියන සීදීනස ගැනීම. දෙකම එකමයි. සීදීනස ගන්න විශාල වශයෙන් තමයි ආශා කරන කෙනෙක් තමයි. අනික කෙනෙක් සීදීනස ගන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දන්න අර සරල ඉගැන්වීම ඉස්සරහට සැර යනකොට විවිධ අර්ථකථන ටික යන නිසා තමයි මේ විශාකපාසකතුමා කියලා අහන්නේ මේ සක්කාය සමුදය සක්කාය සමුදය කියන්නේ මොකක්ද? එතකොට කියන්නේ කාම සීය සීතං කාම තණ්හා භව තණ්හා වාපි විභව තණ්හා යායන් තණ්හා පොනෝ භවිකා කාම නන්දි රාග සහගතා යම් තණ්හාවක් වෙනවද පුනර්භවයක් ඇති කරනවා ඒ තණ්හාවේ මේ කාම තණ්හා කියන දෝෂය තමයි මේ චිත්තක්ෂණය ගැන කෙරුවට අනිවාර්යයෙන්ම ඒ ලැබපු රූප ශබ්ද ගන්ධ රස ඊකා චිත්තක්ෂණ ලබන්නේ කොහොමද කියන ආශාව භවනෙත්‍ය අනිවාර්යයෙන්ම කාම තණ්හාව කියනවා. භව තණ්හායක බරපතල විදියට කියනවා. ඒක ඒ කල්ල විවස්ථා හදන්නෙම මත්තට හෙල්ලෙන්නේ නැති විදිහට මේක හදන්න කියලා. ඒක භව තණ්හායක ඝන භාග වෙලා. ඒ කියන්නේ කරගිලාවට පස්සේ තමයි භ්‍රමචක්‍ර කරකිලා නැත්තම් අපි කියන බූමරංගේ කරකිලා ඉන්න වදින වෙලාවට තමයි විභව තණ්හාව කෙනෙව හැම එකකින්ම තමන්ට අනුන්ට සහ මත්තට වර්තමානයේ කියන මේ අනාගැනීම පැතිදීම ඉතිරි පැතිම සිදු කරනවා. මොකද සර්වඥාන්සේ පෙන්නන නිරාමිෂ සුඛ සහ අවේදිත සුඛ කියන එක ඊගා චිත්තක්ෂණයේ හම්බෙද්දී කියලා කියනවා. නිවිදාලා නිවස් ධ්‍යාන සිබන ඊගාට මොහොතේ තීටි කියන්න බෑ. ඒක නේද සැලීමකුත් නෑ. උපේන හැටි ගන්නවා. අවේදේශ සුඛයට ගියාම එහෙම කාලයට තා දේශයට උත්තර බැඳීමක් නෑ. ඒක නිසා ව්‍යාකරණයක පෙන්ලා දෙන්න බෑ. ඒ නිසා දැනට ගන්න කාම තණ්හාව පිළිබඳ යම් ප්‍රදේශයක් තියෙනවනම් ඒක දැනගෙන ආධිනව දැනගෙන ඒක දුරුවන් කරනකොට මතුවෙන්න පුළුවන් භව තණ්හාව පිළිබඳ අවදි භාවයක් ඇති කරගන්න මේ සූත්‍ර වල වටනකමක් තියෙනවා. එතන සර්වඥාන්සේ පෙන්වන විදිහට සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා මේක සත්‍යයක්. ඒ සත්‍යයේදී කල යුත්ත මොකද්ද මම? කාම තණ්හාව යටපත් වෙනකොටම මේ යක්ෂයෙක් මතුවෙන්නේ ඉඳී. එක්කෝ භාවනාවේ තියෙන ප්‍රීති සුඛ එහෙම නැත්නම් ද්වේෂය. ඒ පාකම. ආනේ දෙක කටයුතු කෙරුවොත් විතරක් මේ විභව තණ්හාවක් දැනගෙන මේ මොන જાතෙන් ගත්තත් මේ තණ්හාව කියන එක දුකක් ඇති කරන සක්කාය දිට්ඨියක් ඇති කරනවා කියලා දැනගත්ත දවසට ඊමණශා මේ ලෝකෙට ගැලපෙන්නේ නැති ලෝකෙන් කොම් වෙච්ච තරින් පාඩපත් වෙනවා. නමුත් සර්වඥාන්ජ පිළියර ගන්නවා මේක සාමාන්‍ය බුද්ධිද සලකලා එහෙම නැත්නම් කියනවා නම් ගැලවිච්ඡාව දැනගෙන යනවා නම් කිසි කෙනෙකුට මේක නොඇඟෙන්න අඩුවනේ කාමයටවත් නොඇඟෙන්න කරන්න පුළුවන්. ඒක ඒක සත්පුරුෂකමක්. ඒ සඳහායි අපි එවැනි දේවා කරපු මිත්‍රව ආශ්‍රය කරමින් ගුරු රැසෝ කරමින් මේ බණහමින් ඉදිරියට යන්නේ. ඒ ශාකරගෙන යන වැඩවලට මේ ධර්ම කොටසත් එකතු කරගෙන ඒ හරියනකොට මන් තියෙන ලකුණු නියමාකාරයෙන් කියව ගන්න. නැත්නම් හරියට දැනගෙන කටයුතු කරන්න මේක හදා බෙදා ගන්න යන්නත් එපා. මේ මට මේ නැති කෙනෙක් වඩපත් වෙන්න මේ අද බණ ටිකත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිත ධර්ම දේශනාව නතර කරනවා සියලු දිනාටම සනසිමුතා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් පැයකට පැයකට ඉක්මනට වැඩි වගේ කාලයක් තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් ධර්ම දේශනාව මාරේ මේ අවස්ථාවේම කලේ ජීවිත ප්‍රකාශන හෝ ප්‍රශ්න විවේචන තියෙනවා කරුණාකරලා අපි ඉදිරිපත් කරගනිමු. එහෙම නැත්නම් අපි පේන්න පේනට පින්දීමේ ඥාතින් සීගත කිරීමෙන් මේ දේශාවතවන සතිවාර සමාප්ත කරනවා යෝජනා. අස්තෝඥාසකස් අක්කයි දිච්චියයි ඉස්සාවස්සා තුන විදිනවා. ආමේ දෙක එක නිසා. නක්කාය ඵලයේ කාමයේ හේතුව. කර්ම හේතුව නැත්නම් කර්මය තමයි ඒකට සමුදේ කියලා කියන්නේ. උදේට හේතු වෙන දේ කර්ම ඇති කකාය කකාය ඇති වෙන්නේ කාම නිසා. කාම හේතු කරගෙන නැත්නම් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කරන දුක්ඛ සත්‍යමයි සක්කාය සමුදේ වෙන්නේ ප්‍රශ්න. ආස්වාද සම්මත හාමුදුරුවෝ කිව්වා අනුකූලව කියලා විස්තර කරා. එතින් මේ ධර්මයේ ධර්මතාවය මේ කාම සංඥා බව ඇතිවිලා බව සංඥාවට සංඥා ඒ කියන්නේ එතන අදහස් කරන්නේ බව සංඥා කියලා මේ රූප බව කියන එක. නෑ ඉස්සලම කියපේ කරන්නේ. ඉස්ලාම් ගාව කාම ගාව රූප ගාව විරූප ආරූප ගාව විස්තර කරලා මම මෙහෙම ලා විස්තර කරේ නැහැ සමානයි මම කිව්වේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒක ඒ තුنين අදහස් කරන්නේ රූප භව කියන එකද මම කවක ලොකු සංසිගෙන් පැගිලි වෙන්න කාලේ ඉතින් කාලේ මට එක්කෙනෙක් කිව්වා මේ මම ගියා මේකද මම බැරිලා නැහැ උඹ ගැන මට කිව්වයි කියලා ඒ මන් දන්නා ඉතින් ඔය මොකක් හරි පටලවිලා. ඊට පස්සේ ගොම් ලොකු සංස්කාරකට පදයන් උඹ ලොකු වැඩක් වෙන්න තියෙනවා. පුළුවන් නම් අරූප රාගය කියන්නේ මොනවද කියලා අහන්න. අරූප රාගය කියන්නේ මොකක්ද? නිතරමයි වාන්නේ. ඉතින් මම කෝමේ මේ වන්නන්ට මේ පංච ඉතින් මම ඔය මේක කියනවා මේ සුත්‍රිපාතේ මේ ජහාති වල පාරම් උරගෝචින්න මේ තකම් පුරාණ. ඔය ඒ උරග සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. සතෙක් හැවහලන්න වගේ උත්තරභාගයේ සංයෝජන අතහන ඒක රූපතාකාරු වල මානුෂික චර්චා තියෙනවා මේක යන්තම් මම දැන ගන්නවා ආලෝකතාවය කියන්නේ මොකක්ද කියලා. ඒක අරූප භවයේ නැති ආශාව කියලා. මොකක් අරූප භවය ගැන හැඟීමක්වත් නැත්නම් කොහොමද මට සාර්ථක වෙන්නේ. ඒ නිසා මට තේරෙන භාෂාවෙන් කියන්නේ. මම තේරෙන්නේ අරූප දැන් මේක උත්තරම සංයෝජන ධර්ම පහෙන් ඔක තියෙන්නේ පහ ඒක කොතනදී මට ඇඟෙන්නේ කියලා. එදිකෝ යන හෝන දෙන අරූප රාගයක් කියනවා අරූප භව පිළිබඳව ප්‍රශ්න ලොකුලද ආශාවක් තියෙනවා ඒක නැති කිරීම කියනවා මංගල සංසේ ඒකෙන් නම් මට කිසි හැකියාවක් එන්නේ මට මේ රූප භවයක් පිළිබඳව දිවි රෝග ගැනවත් කියනට hina මේ මේ පෑගෙන අසුචි ගොඩක් මට හොඳයි ඔය පේන්නේ නැති දිවි රෝග ඉතින් ඇදලා මගේ ඇටි මොකද්ද මස්සන්නේ මොනවාරි ඔය විඥාන ගැන කියනකොට මේ තියෙන විඥාන මට හොඳයි ඒක මම කතේ ඉතින් ඒක පස්සේ උගා කල් කියලා තමයි තාම මම කියන්නේ මට ඒක කාටවත් කියලා දෙන්න තරම් අවබෝධයක් තියෙනවා කියලා. ඒ වගේ තමයි රූප භව අරූප භව පිළිබඳව තියෙන දේවල් ඒවා ඇත්තටම තනක් සායි වේලාවක් වශයෙන් ලෝකේ හොයන තියෙන දෙයක්ද නැත්නම් මනස විකාරයක්. මනසින් හදාගත්ත සංඥාවක් විතරද? වැදිවත් එකම කන පැන්න ගන්න. එහෙම නෑ මේ දැන් පකටාවනේ කරන්නේ ඒකද යන්නේ. මේක ඩාර්වින් කියන්නේ නෑ ඒකදී ආත්මික පැහැදිලි කරගත්තාම ප්‍රශ්නකුත් නෑ අවසන උත්තරේ තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි මේ ඉස්සරහින කාමචන් කාමචන්දත් එක සටන් කරාට පිටිපස්සේ වෙන භව භව කැමැත්ත ගැන දන්නේ නෑ. ඒකෝද අපි අහුවෙලා ඉවරයි. ඉස්සරහින් කියන්නේ යන්නේ ඉස්සලම දැනගනින් බැටලියන් තුනක් කියනවා උතන. ඔය ඉස්සරහාම ඉන්නේ නිකම්ම නිකම් වොලන්ටියර් සර්විස් එක. ස්විච්චාසේවි ඔය තරගියේ. ඕක මොකද ඔයාලටපත් කරනවා. ඊට පස්සේ යන්නේ රෙගියුලාර් එක. ඊට පස්සේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එක. ඒ නිසා අහෝ ඉස්සරහම එන කටේ නතර කරුවා කියලා කියන්නේ නිකුලාමීකට රැස්චිලා බලයන්. ඒකෝල එන්නේ හොඳටම ආවුද දැනගෙන අරකොල්ල. ඉතින් කාමාරක්ෂක වාදයනේ. උන් යනපත් කරන එක අරකොල්ලන්ද තැහැගියා වගේ කරතැන්. කිව්වට පස්සේ තමයි නියමෙකේ. එදාට අපි තේබන්න කියොත් පස්සේ හරුණොත් ඉතිල්ලා කාව තමයි. ඒකෝ සම්මන්නේ දැන් කියන ප්‍රශ්නයක් වෙනවා කියලා දැනගන්නවා. ඔය ධර්මදේශන ධර්මදේශනා කරන්නේ කන්න ඔය දිහාගෙන ප්‍රශ්න කරගෙන යනකොට දැනගෙන යන මොලේ ඉන්නවා. ඒ එතන රූපව අරූපව සඳහා උපදී සමාධිය මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන දක්වා මේ උපදී සමාධිය ආර්ය වූ සෝවාන් ඵලයේ වූ පුද්ගලයන්ගේ නිහාට වැඩෙන හතරවෙනි ධ්‍යාන දක්වා සමාධිය එහෙම මාර්ගඵලලාභී කෙනෙකුට කියන සමාධියක්ද ඒකම හතරවෙනි සමාධිය කියන්නේ එහෙම නැත්නම් තුන්වෙනි සමාධිය කියන්නේ එනතේ නිහාට ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඒක පිළිබඳව මත දෙකක් තියෙනවා. සරුවචනාංශයේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණා පළවෙනි ඥානෙත් ඊයරි තුන්වෙනි ඥානෙත් ඇත්තටම අෂ්ට සමාපත්තියම තිබුණා. තිබුණාට ඒක පස්සේ සරුවචනාංශයේ නිවන් දැක්කට පස්සේ ඒක උන්වහන්සේගේ ආර්යකමට වර නැරුවා. සත්‍යෝපේක්ඛා පාරිශුද්ධිය චතුත්ථ ඥාන සමාධිය කියලා කියනවා. හතරෙන් ඥාන ලැබුණාට බෑ ඒක සතියෙන් සහ උපේක්ඛාවෙන් පන්නරේ කියලා කියනවා. ඒ කියන්නේ සමාධිය ලැබුවාට මේක අවසානයේ නිවෙනවා කියන දැනීම තියෙනවා. නැත්නම් ඊට ඉස්සෙල්ලා තියෙනකොට තිබුණේ ඒක අනිෂ්ඨාව කරනවා. ඒකමයි ඒකම කිසිම බ්‍රහ්මයට සම්බන්ධ වෙන්න පුළුවන් තරම් දැන් ඉන්නේ මේ ටිකට් එක එනකන් අනිත් එක ඔක්කොම හරි පේපර්ස් ලෑස්ති. ඒක නෑ. ඒක චතුත්ථ ධ්‍යාන සමාධියේ සතිපේක්ඛායේ ආදී වෙන්නේ. ඉතින් ඒක නිසා අරකම තමයි හැබැයි අරකම නෙවෙයි. අර අර සමාධියමයි ඒ සමාධිය පිළිබඳ දෘෂ්ටි ප්‍රශ්නයක් තියෙනවා. මානසිකාර ප්‍රශ්නක් තියෙනවා. මේ ලැබුවට මේක මේ උපකරණයක් පමණයි නිවන නෙවෙයි කියන හැඟීම තියෙනවා. එතකොට ඒ පුදුලක වාසිය කරන ප්‍රයෝජන ගන්න මිසක මෙතන ලැබුණයි කියලා නතර වෙලා ආස්වාද කරන්නේ නැහැ. විදර්ශනා පාදක කරනවා. පාදක කරන දැනුම කියෙද්දි පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ කියලා කමන්නේ. දෙකෙන් තුනට කියාට කමන්නේ. තුනෙන් හතරට කරාම එන්නේ එන්නේ බාධක අඩු වෙනවනේ. නමුත් හතරට ගියත් ඒක නිස්ථාවන වෙයි. ඒක ගමනට උපකරණයක්. ඊට පස්සේ ප්‍රශ්නේ 6 වෙනි 7 වෙනි 8 වෙනි සමාපත්තිය උඩ ගියා. ඒක තවත් යම් කිසි ප්‍රමාණයක සුද්ධියක් ඇති කරලා දෙනවා. ඒක වාහනිය හොඳට ක්‍රියා කන්ඩිෂන් කරලා ඒ වගේම සොකම් සෝබර් දාලා හදනවා. නමුත් ඒක වාහනයක් විතරයි අවසානයේ අලකරන්නේ. මේ උපේක්ෂා සතිපාරිශුද්ධි කියන වචනය දැන් කාලේ දෙසුම් දෙනෙක් විශේෂ අර්ථකථන දෙනවා. ඒකින් තමයි කියනවා බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ විපස්සනා නෙවෙයි සමාධිය කියන්නේ. ඒ කතාවේ තේරුම රජේ සමාධිය වර නැගුණා. වර නැගුවේ විපස්සනාවෙන් තමයි. ඒ නිසා සමාධිය පැත්තෙම තර්කකථනයක් දෙන්න පුළුවන්. හැබැයි එතකොට වෙලා තියෙනවා පවතින ක්‍රමයට තට්ටු වෙන නිසා මිනිස්සු කොප වෙලා ඉසිලා යනවා. නැත්තම් ඒ මේ සමාධියම අරගෙන ඒක හොඳට ගැලවනයිස් කරලා. රේන්ෆෝස් කරලා හදලා දුන්නා බුදුහාමට මෙන්න මේ සමාධිය තියෙනවා නම් ඒ බුද්ධින එතන නතර වෙන්නේ. උපේක්ෂා සතියෙන් ඇත්තට උපේක්ෂාව නම් හතර කියන්නේ කොහොමඩක්වත් කියනවනේ. තුන්වෙනි ධ්‍යාන තියෙන සුඛයත් අයින් කරුවට පස්සේ උපේක්ෂා එකඟතාව තියෙනවා. මේ ඒකාග්‍රතාවයේ මැත්තේ නැතුව මෙතන සත්‍යයක් පිටවගත්තොත් ඒක නිසා මේ මේ මත මේ කාලේ පහළ වෙනවා කියලා කියන්නේ මේවා පිළිබඳ කවුරුත් වගේ වෙනකට වැඩිය පොත කියලා නතර වෙලා නැහැ අපි. උත්සාහ කරනවා. උත්සාහ කරනකොට මේවට පිළිවෙල විවිධ පැතිවලින් අර්ථකථන දෙනවා. නිසා අපි අපි අපිට විකල්ප වැඩි අපිට ගොඩාක් මේ ඕජාව ලැබිලා තියෙනවා. මේ ඕජාව නරකට පාවිච්චි කරලා දිගව ගන්න බැරිතරක් ගන්න බලන්න වාසියට ගන්න. ඒතරතුර හොඳට බලන්න එයා මොන මොන උපකල්පනේ මතින්ද කතා කරන්නේ මොකක්ද ඔබ කරන්න හදන්නේ. තව කෙනෙක් තව උපකල්පනයකින් කතා කරනවා. මේ දෙක හරියට තේරුම් ගන්න නැතුව මේ කතා කරන වචන ගත්තොත් ඉතින් අරකට මේක විරුද්ධවචයක් වෙන්නේ. සාමාන්‍ය පුරුදු කරන ප්‍රබල සමාධියත් මේ සංගතනාවත් සමාධියේ වෙනස් කරනවා දැන් තත්ත්වයන් විද්වාන්තු දේශන තත්ත්වයන් තෝ යෝගියෝ විශේෂ කියන මේ නිර්විකල් සමාධියත් වෙනස් කරනවා ඒක ඇත්තටම එහෙම අපිට ගලපන්න අපිට සුදුසුකමක් නැහැ අපිට දෙකක් ගලපන්න විදියක් නෑ එයාට ඉස්සෙල්ලා නිර්විකල් සමාධියක් මොකටද ප්‍රතිපලයක් වශයෙන් ගත්තේ ඒ සඳහා ක්‍රමවේදය මොකද්ද පටන් ගත්තේ කොහොමද සියලුම ස්ටඩි කරන්නත් අපිට කාලෙම එක ජීවිතයක්ම ඊට පස්සේ බුදු දන්වාසේ ඒ ඒක එහෙම කලකා නිෂ්ඨාවට යන්නේ මේක සමාධි කියලා කියන්නේ සත්‍යයත් සීලයත් ප්‍රඥාවත් අතරමැද එකක් මේක කල පලංචයක් විතරයි පරිච්ඡේද දැක්ලා ඒක බොහොම ලස්සන වරණන්නේ අර තිබුණා සාමාන්‍ය බුදුහාම 15 වෙනි ඉස්සලා තිබුණ එක පවා ඊට අවශ්‍ය විදිහට හදලා ඔප්පලා ගත්තා ඒකත් පරිණාමයක් ඒ පරිණාමයටයි අරකයි දෙක කලප කලප ඉන්නවා කියලා කියන්නේ අපි ආයෙත් අර සමාධිය තවුනා කියලා මම කියනවා. අපිට කියනවා බොලේ ඔක ගත්ත ගත්තා ඉතුරුට එක නපලයක්. අපි දන්නවා දැන් අරකට යන්නේ ඉඳ තියෙනවා. මොකද නිර්විකල්ප සමාධිය කියලා එකක් තිබුණා. උදාහරණයක් අහක දැම්මේ නැහැ. අහක දැම්මේ නැහැ. ඒ වෙලාවේ තුන හොඳ බාධයක් ඒක. මෙච්චර මාකට් එක හොඳ බඩු නැති වෙලා හොඳයි. ඒක උදාහරණයක් ගිහලා මේ මාකට් එක හදලා ඒක තවත් මාකට් එකක් දිනු කරලා ප්‍රොඩක්ට් එකක් දිනු කරලා ඉතින් එහා පැත්තට ගිහිල්ලා ලෝකෝත්තර தத்துவෙත් පෙන්නපු නිසා අපිට ඔය කල්පනා කර කර ඉන්නවයි කියලා කියන්නේ විචාරක පුරුදු කරනවා. නැත්නම් සැක කරනවා. එහෙම නැත්නම් විචිකිච්ඡා පන්නනවා. භයානක දෙයක් තමයි මෙච්චර ලස්සන ඉඳහම් වෙච්චලා වගේ කරග කරග තියෙන්නේ. ආනාපාන කරනවා වගේ වේදනාව විශ්ියම් දැනගත් වෙනවා. මේ හයියා මේවත් අරමුණු තුලම යටපත් කරලා අරමුණු තුලම පිළිගන්න වෙනවා වගේ සමානලා අර ඔය ඔය හයර දාලා බලන්න ජනපද විතක්ක අමර විතක්ක ඒ ඔක්කට අවු වෙනවා. ඒකට අවු වෙනවා. එතකොට කිඹුලගෙන් බෙරිලා ඇවිල්ලා හුණට අවු වෙනවා. ඒක පේන්නේ අයියෝ හුණ නම් මොකද පුසක් කණේකනේ කියලා හිතනවා. අන්තිම බාහනට වට වෙලා කොක්කට අහු වෙලා විහිදෙච්ච හිතනවා මේ මිත්‍ර ප්‍රතිරූපකේ කාශ්‍රය කරලා තියෙන මිත්‍රෙක් කියලා. ඔපිනියන් අරගෙන තියෙන ගොඩ පෙරකට උරගිය ඌ සම් ඌ මාමාරගේ මෙම්බර් කෙනෙක්. දැන් මාමාරගේ පාක්ෂිකයෙක්. ඒකට අපි හිතනවා මම වෙන්දට වැඩි හොඳ වැඩක් කරන්නේ. මම මේ දෙදෙම වෙන්නේ කටයුතු කරන්නේ. උදව් කරන්න යන්නේ කියන නරකක් වෙන්නේ හොඳයි. හැබැයි දැනගන්න ඕනේ රාස්තල් ගන්න බඩේ කියලා. කාලා තියෙන්නේ. වෙන්න ගන්නකො තමයි වැඩේ. හැබැයි ඒක ඇදී රාස්තල් ගන්න ගන්න එක දාන්න. මම දන්නේ මට ඒක අහුවෙන වෙලාවේදී මම සෑහෙන්න වැඩ කරා. වැඩ කරලා ඉවරලා ඒ කියන්නේ මේ වෙලාවේ වැඩ කරනවා මම කිව්වා අපි ඉන්න විශාල වැඩක් ලැබුවා. ඒක අපම වෙනදී ඉන්න වැඩි අඩි 4ක් විතර ගාම මෝදු වැඩ. ඉතින් මේ යන්නේ නැති වෙන්නේ වටේට ධර්ම මේ මිනිස්සෙක් ඉන්න කතරදී ලොකු ගල් ගෙනල්ලා ලංකාවේ ෂේප් එකට හදලා මෙහෙම වැඩේට දාලා වැඩ කරනවා කියන්නේ මම ඒකන ප්‍රධාන විධායක. අර කොල්ලොත් එක වහලා වැඩ. අඩි 6ක විතර කොල්ලෙක් ඉන්නවා. ඌ තමයි කතා කරන්නේ මේ බර ගන්නල්ලා. ඒ වගේ ඔව් කම්මැලි නිකන් එලට ගත්තහම වැඩ කරනවා. වැඩ කරන කියනවා කාටද සර් නම් ගොනේ කිව්වා. මට මේක තේරෙන්නේ නැහැ. අපි ඇත්තටම අපේ වැඩකට වැඩි හිතලා කරනවා. කවුද හම්බ කරන්නේ? කවුද හම්බ කරන්නේ? ඉතින් මම තුන් මම තුන් දාලා දෙනවා පුළුවන් තරම් සහයෝගය. මොකද මගේ ගාය තියෙන වෙලාව. කාටද සර් නම් ගොනේ? කිව්වා. මං ගෝ මොඩ කොල්ලා. ඒක පස්සේ මම දෙනවා විභාග වාක්‍යික මේක තාමත් මේ අභ්‍යාස සත්කාරය බලාගන්න කරන්නේ. ඊපස්සේ මෙහි ඇවිල්ලා වැඩ ගන්නකොට මට ආයෙ ওই සැකේ දෙගුණයක් ආවා. ආවට පස්සේ මේ කාමරේ ලොක්ක බුදියා කියනවා. ලොකු සාන්ත. ඉන්නේ විවස්වාණන් ගන්නේ. මම දැකලායි ආවේ. එපයි කියලායි ආවේ. දැන් ආයෙ මගුල වැටිලා. දැන් ආයෙ අනනවා. අන්නා කියන ගවඩාව හදනවා ඒ දවස්වල හදනවා හදනවා. ඊට පස්සේ ලොකු සාන්ත මොකද මේ නම එහෙම කියන්නේ? මම ප්‍රත්‍ය කියන එක නම් මම දැකලා ඇවිල්ලා. දැන් මේ ආයතනයක් ඒ වෙලාවේ මායගුත්තු සිතාමතුරු අන්දනේ සිවුර ගලවන අන්දනේ පිටින් දොර වහගෙන මේක පිළිවෙල කරනවා. සන්තෝෂෙන් කෙරේ දෙනවා. නරකක් නෙවෙයි. උඹට තේරපා ඉස්සරහ කිව්වා ඔය දෙකේ වෙනස දැනගන්න. එදා කිව්වේ ලාභෙන් සත්‍යක් මේ ශාසනයකට. මේක ශාසනය වෙනවා. හැකියාවක් තියෙනවා කියලා. මම කතාවේ ඔය කියනකොට නම් මට තේරෙනවා එතකොට අර කාලාපු කෑම හැටියට ආය ආවිෂේ තියක් බලනකොට මොන මගුල වුණත් එනේ එහෙම හිතන්න බෑ ඔක්කොටම හිතුවා ඔය නමල හදගතුන කාගේ ප්‍රයෝජනයක් වෙනවා ශාසනික දැන් මේක නයිසේ මේක මොකද මේ ශාසනය පිළිබඳව මේ නිස්සාරාධ්‍යාශය කරන්නේ බෑනේ නිකන් ඒක ප්‍රශ්නයක් නෑ මේක කරදරයක්වත් යුතුයකමක් මොකක්වත් නෙමෙයි ආපහු මොකක්ක බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු වුණොත් අසුචි වංශා අත්තක පඤ්ඤා අසුචි මනස මොන්නම දෙයක් හරි බලාපොරොත්තු වෙන මිනිස්සු හොඳයි කියයි. සාදු කියයි කියලා බලාපොරොත්තු වෙන අසුචි. ලහලිසුනන් මොනවද උනත් අසුචි. මොකක්වත් එපා. නෑ එන්න කරලා නොදැනෙන්න පැත්තකට වෙනවා. මම හයෙකුටි ඉඳන්දී මේ ඔය ඉස්සරහන බටි කරනවා. කළා වතුර බින්දු බින්දු ලීක් වෙනවා. මමත් නොකරන මගුලක් නෑ නේ. සාමනේ දින කාලේ කරුම් මගුලක. ඊපස්සේ මම ඇවිල්ලා ධම්මසිරි ස්වාමීන් වහන්සේ සීමා වේදී ඉතින් මේක වස්තුහනයකටත් මම දුකයි යන්නේ පොඩ පොඩ මම වටේ තිබුණ විදිහටම තියෙන ඉර කරලා ආවේ. ඊට පස්සේ මම ඒ ගහස කියලා ගියා දාස වෙන මෙමයි වටේ. අයියෝ කරන් ගන්න එපා ඒසුතු ඕක මොකද වසුරෝතරන් තියෙනවනේ. දැන් ඉස්තනමක් කරගන්න එපා. පව් දුක දෙනොත් ආරලා බටේ හදලා අර විදිහට පස්තලා වීලා. මට අහේ කියලා බුදිය ගන්නදලා බෑ ගිහින් ස්වාමීන් වහන්සේ අතර ගිහිල්ලා. ඉතින් මට හිතුණා ඒ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ කඩේක බඩු දිරපු කොල්ලෙක්. අද ඒ ලොකු සංස්ලාශනය කරලා වැඩ කරන්නේ කාටවත් දැනෙන්නේ නැහැ. දැන් අත්තල්පත් පැවිල මේසෙකට සෙල්ලම්බඩුවක් දාලා ගියාම පොඩි කාටෝදේ කියනවනේ. අත්තල්පත් පැයිය. ඒ වගේ තමයි වැඩ කරන්නේ. සාසනේ වැඩ කරනකොට කවදාකවත් ක්ලේම් කරන්න එපා. කවදාකවත් හිතන්නත් එපා නේ මට දෙයියෝ උදව් කරයි. මට කර්මයක් රැසෙයි. ඔක්කොම බයිලා. ඔක්කොම අසුචි මේ දේව කාර්යයක් අපි කරන්නේ බුද්ධ කෘත්‍යයක් කරන්නේ කිරීමේ සතුට විතරයි ඒ වෙලාවේ කිරීමේ සතුට දාන දෙනකොට කියනවා චිත්තාලංකාර පිණිස චිත්ත වශීතිය පිණිස තන් දෙනවා නම් එච්චරමයි උසස්ම දාන පිනක්වත් අනි අර මෙතන බඩේ ඕනක්වත් ඕනේ චිත්තාලංකාර පිණිස කියන්නේ බඩ වෙන්නේ කවුරුද බත් ටිකක් කීපේ කනවා දකිනකොට අපිට සතුටක් එන්නේ බලන්න බුදුරජාණන්සේ වර්තමාන මොහොතේ ගියේ නැහැ අතීත නායකව පටලන්නත් ඒවා පස්වඩ කමක් නැහැ. ඒක විනෝදාංගල තියාගෙන ඉන්න උත්කෘෂ්ඨ දේ නම් මේ දැන් හම්බෙච්ච එක විතරයි. ඒක ප්‍රත්‍යක්ෂ කරනකොට ඔකේ වත් පුළුවන්. ওই වැඩ නොකරත් පුළුවන්. මේ කරලා තමයි පන්නරේ කියන්නේ. ඉතින් සාහසන වැඩ කරන්න පටන් අරගත්තාට පස්සේ ওই ආතර වීදීස් කිව්වේ මේ කොස් ව්‍යාපාරය කරනකොට මේකට මට එක සතයක් දුන්නත් මට ඒක පුංචිත් නෑ ලක්ෂයක් දුන්නත් මට ලොකුත් නෑ. මම කරන්නේ ජාතික ව්‍යාපාරය. එක සතෙන් හරි මිනිස්සුක තියෙන සාහිත්‍ය වල ප්‍රකාශ වෙනවා. හැබැයි මම ලක්ෂපතේ උඹ ලක්ෂයක් දුන්නා කියලා මට ලොකු එකක් නෑ. විපස්සනාගත් එක එකක්වත් ලොකු නෑ එක එකක් පුංචි නෑ. කොයි එකක්වත් ලොකු නෑ කොයි එකක්වත් පුංචි නෑ. ඒ නිසා ඒ ඒ වැඩේදී ආකල්ප සම්පත්තියේදී ඔක්කොටම ඒ ඒ අයගේ ඒ ඒ දක්ෂකම් මතුවල කාට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක තමයි තතතාවය කියන්නේ. ඒ තමයි මේ සත්‍යස්. කිසිම ඥානයක් ඕන කරන්නේ හැඟීමක් ඕන කරන්නේ. සමීකරණවලට කාටරි හිත දෙයිද නැත්නම් බයක් ඇති වෙයිද නැත්නම් මගේ හිත දෙයිද මට බය කරන එහෙනම් අසුචි හැබැයි පළවෙනි වෙලාවේ කරන වෙලාවේ ඕක කරන්න කරලා කරලා කරලා කරලා තමයි තේරුම් ගන්නේ ෆ්‍රික්ෂන් එකක් එන්නේ නැති වෙන කාට චිත්ත පීඩාවක් චිත්ත විසක් එන්නේ නැති විදිහට ඊයේ කරා චිත්ත පීඩාවක් ආවා අද කරන්න ඕනේ ඒකම අර ගන්න ට්‍රේසර් සිත් වෙන්නේ නැතුව පක්ෂය ගියා ආසේ පාරවන්නේ නැවතියා මොහොතේ ලකුණු නැති වෙන්නේ ඉතින් බලන්න කොච්චර පාරමිතා පුරන්න ඕනද කියලා නැත්තම් කොච්චර පාරමිතා පුරන්න ඕනද මුතු ඥානතර මේ අදහස මතකලා ලෝකයට දෙන්නේ ඉතින් අපි දන්නේ අපි පාරමිතා පුරනවා දන්නේ නැහැ අපි නිවන් පිටේ යනවා දන්නේ කොහම වුණත් මේ වැඩේ කරනකොට තේරෙනවා අපි ඇති බැටෙන්නේ නිවන පැත්තට කියලා. මේ වැඩේ කරනකොටම නිවන් ලබලා නැහැ. ඒ ඒ කියන්නේ නිර්ආමිෂව මේ වැඩේ කරනකොට එච්චරම කියනවා ඒ පුද්ගලයාට මේ සුව සේවාවක්. අපි මේ අවුරුදු 2600ක් ගෙනාවු බරක් කුසලන්නේ. ඒගොල්ලොත් එක බලන්න අපි මොනවද කරන්නේ? අද කාණන් අපි දෙනවා අපි එහෙන් කලින් කරනවායි කියලා. කද්දාකත් මල් මල් ගන්න නැහැ. ඒකන අපි බාස්ක මාතුරු නෑ මම අපි ඉවර කරනවා අනිත් කටට වෙන්නේ යන්නේ කියලා පාදක මාතුරු වෙන මොනවද කියලා කරනවා නැත්නම් අපි හිතාවතාචාරි දාතසත් දැන කරලා ඉවර කරනවා